ගුණීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඉසනවනේ හැම බ්‍රාස්පතින් ධම්ම චාරිත්‍රානුකූලව කරන සතිපතා කරන ධර්ම දේශනාවටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලම දෙනා tempත් වෙලා සාදුකාරය පවතුන නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කතමෝ ච අරියෝ අරියේ සමාධි භාවනාති තී යාතේසං යේව ධම්මානං භාවිතා ආශේවනා භාවිතා බෞලී කතා අයං තත්ත සමාධි භාවනාති තී ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිසන් වණීමේ බ්‍රහස්පති නමේ පැයේදී පවත්වන ධර්ම දේශනාව දේශනාවලියක් විදියටයි දේශනා මාලාවක් විදියටයි පවත්වන්නේ අපි මේ වකවානුවේදී චුල්ල වේදාල සූත්‍රය කියන සර්වචන්නාංශයේ නවාංග සත්තු ශාසනයේ වේදාල කාණ්ඩයට වැටෙන සූත්‍ර ධර්මයේ કોઈ මූලික මාතෘකාව වශයෙන් තියාගත්තේ මේක සාරවත්ඥ දේශිත සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙනවා. සම්පූර්ණ දේශනාව යන්නේ සාරවත්ඥ ශ්‍රාවක දෙපලක් අතර අවබෝධය ලැබපු පසුව ඒ දෙදෙනාගේම යෝජනා ස්ථිරත්වයෙන් ඒක සර්වචන් ආංශයට ඉදිරිපත් කරන ජීවමානව සර්වචන් ආංශ විසින් ඒක තමන් <clears throat> දේශනා කරපු එකක් විදිහටම අනුමත කරනවා නැත්නම් ඒක සභා සම්මත කරනවා. ඒ නිසා ඒක දී සර්වච්ඡ භාසිතයක් විදිහට තමයි ත්‍රිපිටකයේ සූත්‍ර පිටකය ඇතුළේ තියෙන්නේ. ඉතින් මේ වේදාල කාණ්ඩ සඳහන් කරලා තියෙන්නේ එවකට ධර්ම අවබෝධ කරගත් උතුමන් වහන්සේලා පසුවට අපි වාගේ පහළ වෙන විනය ජනතාව වෙනුවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් ඒ සැකයිපත විය හැකි තැන් ප්‍රශ්න වශයෙන් ඉදිරිපත් කරලා ඒ ප්‍රශ්න සාකච්ඡාවත් ඉතින් ඒක නිසා ඒක අර භාවනා වගේ කරන කෙනෙකුට හරියටම තමන්ගේ ප්‍රශ්නෙට ඒ ප්‍රශ්නේ දැනුම් තේරුම් ගත කෙනෙක් අහලා ඒ වගේම දැනුම් තේරුම් ගත කෙනෙක් උත්තර දීලා අවුරුදු 2000 ගාණක් ඒක අරසා වෙලා ඒ කාලේ පුරා හිටපු සීලම ආචාර්යයන් වහන්සේලා ඒක සාදු සම්මතව පැවතිච්චාපු වටිනා චාරිත්‍රයක්. ඒ නිසා සජීවි ශාසනයක තියෙන හොඳ පණක් තමයි මේ වේදල්ල සූත්‍රය. ඉතින් අපි මේ වෙලාවේදී සාකච්ඡා කරමින් ඉන්නේ චුල්ල වේදාල සූත්‍රයේ මඳහරියේ කතමෝපනයේ සමාධි කතමෝපනයේ සමාධි නිමිත්තං නිමිත්තා කතමේ සපනයේ සමාධි පරික්ඛාරා කතමේ පනයේ සමාධි භාවනා කියන මේ ප්‍රශ්න හතර. සමාධිය කියලා කියන්නේ මොකක්ද? සමාධිය සඳහා නිමිති කරගන්න පුළුවන්. සමාධියට යන්න අත්ලක් කරගන්න පුළුවන් වෙන්නේ මොනවද? ඒකට ආධාර උපකාර කරන ආසන්න කාරණා මොනවද? මේ විදිහට උපයාස අපයා ගන්නා ලද මේ සමාධිය භාවනා කරන්න කොහොමද? බහුලීගත කරන්න කොහොමද? ආශේවනය කරන්න ආශේවනය කරපු දේ භාවනා බහුලීගත කරන්න කොහොමද කියන ප්‍රශ්න හතරයි. මේ අපි මේ දවස්වල මේ පසුගිය සති කීපේ සාකච්ඡාට ගත්තේ. ඒකදී සමාධිය කියන එක සමාධි නිමිත්ත කියන එක සමාධි පරික්ඛාර කියන එක අපි මේ වෙනකොට අර්ථකථනය කරලා අදිවචන පෙන්නලා <clears throat> සාකච්ඡා කළා තියෙනවා. ඉතින් ඉතින්දී අපි සමාධිය කියලා ගත්තේ චිත්ත ඒකාග්‍රතාවය කියන වචනයයි. ඒ චිත්ත ඒකාග්‍රතාවය කාම සංකල්ප වලට කාම ඡන්දයට කාම මිත්‍යාචාරයට කාම රාග අනුසයට විරුද්ධ පැත්ත. ඒ නිසා සමාධිය කියලා කියන්නේ කාම ගුණයන් කෙරෙහි නන්නත්තර වෙලා තියෙන හිත එකම අරමුණකට ඒකාග්‍ර වීමයි සමාධිගත වීමයි එහෙම නැත්නම් නාභිගත වෙනවයි කියලා දැන් ඔය විද්‍යා ශාස්ත්‍රයේ සඳහන් වෙන වචනයක් නාභිගත කරනවා කියලා. අන්නේ නාභිගත වීම තමයි සමාධිය කියලා සඳහන් කරන්නේ. ඒ නිසා සමාධිමත් හිතක් තියෙන කෙනෙකුට කාම මිත්‍යාචාරය කරන්න බෑ. කාම මිත්‍යාචාරය කරන වෙලාවට සමාධි හිතක් නැහැ. ඒක තමයි වීතිකම මට්ටමේ මේක විග්‍රහ වෙන අවස්ථාව. දෙවෙනි එකේදී කාම ඡන්දේ කියන නීවරණේ තියෙනකොට සමාධිය නැහැ. සමාධිමත් හිතක කාම ඡන්දේ නැහැ. ඒක සමාධි මට්ටමේ සමාධි ශික්ෂාවදී තේරුම් ගන්න එක. ඒ වගේම කාමරාග අනුසය තියෙන වෙලාවේදී කාමරාග අනුසය හොල්මන් කරන වෙලාවේදී කාමරාග අනුසය වංච කරන වෙලාවේදී කාමරාග අනුසය ෂට ෂට විදියට චපල විදියට වැඩ කරන වෙලාවේදී සමාධිය හෙල්ලු කරනවා. කාමරාග අනුසය නැති වෙච්ච වෙලාවේදී අර සමාධිය හොඳට තහවුරු වෙනවා විපස්සනා වශයෙන්. ඒ විදිහට අපි සමාධිය අර්ථකථනය දෙනවා. ඊකට මේ සඳහා මේ විදියට සමාධිය කීකරු කරගන්න හරකෙක් කීකරු කරගන්න පොළවේ කණුවක් හිටවලා හරකා මේචල් කරන බැඳ ගන්නවා වගේ ඒ ඊටවන කණුව මොකද්ද නිමිත්ත මොකද්ද ඇහුවොත් සරුවචනාංශී තනුමත කරන්නේ සතර සතිපට්ඨානෙ තමයි නිමිත්ත. සතර සතිපට්ඨානෙ කියන කණුවේ තමයි මේ කුළුමි ආරකෙක් වගේ හිත් තියෙන කාම මිත්‍යාචාරය කරන කාම ඡන්දේ හැසිරෙන කාමරාග අනුසේ අභිරමණය කරන හිත අල්ල බඳ ගන්න. සති පිහිටවා ගන්න සතිපට්ඨානෙ. ඉතින් ඒ සඳහා පරිස්කාර පිරිකර පිරිවර ආසන්න කාරණා වෙන්නේ සතර සම්මප්පදන් වීර්ය. මේ සතර සම්මප්පදන් වීර්ය අපි ගිය අවසාන 43 වෙනි දේශනාව දෙවෙනි දේශනාවට ගත්තා. අද අපි 43 වෙනි දේශනාවේ බලාපොරොත්තු වෙන්නේ ඒ විදිහට සමාධි දැනගෙන සමාධි නිමිති ඉදිරිපත් කරන සමාධි පරික්ඛාර කියන හොඳ ප්‍රධාන වීර්යයක් ඇති කරගත්තාම ආශය ආශය ආශ්‍රය කරන්න හම්බෙන සමාධිය වරින් වර අන්නේ විතර ආශ්‍රය කරන්න හදන සමාධිය භාවනා කරන්නේ කොහොමද බහුලීගත කරන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තමයි මේ ධම්මදින්න තිරින්න තිරින්නාසදී ඉදිරිපත් වෙන ප්‍රශ්නේ. එතුමිය දෙන උත්තරේ තමයි යාතේ සංයේව ධම්මාණං ආශේවනා භාවිතා බහුලීකත භාවනා බහුලීකත බහුල භාවනා බහුලීකම්මං අයං තත්ත සමාධි භාවනා කියන එක. ඉතින් මේක තමයි අද දවසේ අපේ මාතෘකාවේ. යම් ආකාරයකට අතනින් මෙතනින් ආවට ගියාට තැන් තැන් වලින් හම්බ වෙච්ච මේ චිත්ත ඒකාග්‍රතාවයේ සමාධිය ඇසුරු කරන් හම්බෙච්ච මේ සමාධිය කොහොමද භාවනා කරන්නේ කොහොමද බහුලීගත කරන්නේ ආන ඒ උපදේශපන්තියයි අපි මේ මාතෘකාව යටතේ සකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් මේක බොහොම සමාන වෙනවා සතර සම්මා ප්‍රධාන වීර්ය වල අවසානයේ දක්වන ප්‍රධාන වීර්යයට සතර සම්මා ප්‍රධාන වීර්ය නැවත මතක් කිරීම සඳහාත් බෞද්ධිතු භාවයේ සඳහාත් මතක් කරනවා නම් අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් න උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගණ්ණාති පදහති කියලා තමයි ඒ වීරිය දැරීමේ පළවෙනිම බික කොටහ විතර කරන්නේ. තාමත් හිතට ආපු නැති අකුසල කර්ම මත්තටත් නොයීම පිණිස වැටකටළු බැඳීමයි දන්න මිනිහා වැඩේ පටන් ගන්න තැන. දැනට අරසා වෙලා ඉස්සල හිත අරසා කර ගන්නවා. කොහොමද අරසා කරගන්නේ? කැලේකට රිංගනවා. ගහක් මුලට යනවා. එහෙම නැත්නම් කාමභෝගින් හිස් තැනකට යනවා. ශූන්‍යාකාරකට යනවා. ගිහිල්ලා අදිශීලයක් සමාදන් වෙනවා. පංචශීල් තියෙන කට්ටිය අටශීල් සමාදන් වෙනවා. අටශීල් තියෙනවා නම් නවශීල්, දසශීල්, සාමනීර දසශීල්, උපසම්පදා ශීල ආදී වශයෙන් ශීලිය අලුත් කර ගන්නවා. එතකොට කෙනෙකුට හිත අලුත් කර ගන්න ගොඩක් අවස්ථා තියෙනවා. ඊට පස්සේ අලුත් කරගත්ත දේවල් සිහි කරනවා. මම මේ මෙච්චර ලෝකයා නගර හදාගෙන, යක්තල පහසුකම් හදාගෙන සුඛෝපභෝගී පුරවැසියන් පුරංගනාවන් සමග පුරයන්හි ගත කරද්දී මම මේ අරණියට ආවා. මම ගහක් මුලට ගියා. මම එවැනි කාමභෝගින්ගෙන් වෙන් වුණා. මම ඉල්ලාගෙන සමාධි වෙන සීලයකට ආවා. ඒ වගේම අතපය ඇඟ හොඳට හොදලා පිරිසුදු කරලා සීතල සනසලා හොඳට සක්මන් කරලා වාඩි වෙලා අදිෂ්ඨාන කරනවා කල්පනා කරනවා දැන් මේ උපක්‍රම නිසා මගේ හිත පිරිසිදුයි තිබුණට වැඩිය මේ පිරිසිදු හිතට ආයෙ කෙලසෙන්න දෙන්නේ නැතුව ධිකටෝ මේ පිරිසිදුකම් පවත්න්නේ කොහොමද ඒ සඳහා ඡන්දයක් කැමැත්තක් ඇති කර ගන්නවනම් ඒ කැමැත්තට කිසිම දෙවන්නේක් සම්බන්ධ නැහැ තමන්ගෙම තියෙන දක්ෂකම තමයි තමන්ගෙම තියෙන සූරකම තමයි. තමන්ගෙම තියෙන ප්‍රඥාවම තමයි. නිසා කුසල ඡන්දය අතින් අපි සටන ආරම්භ කරේ අපි එක එකන එක එක සටන් බිම් වල. අද අපි එක වාලයකට හිටියට අපි දෙන්නේ එකට පටන් ගත්තේ නැහැ. අපි එක එකනට ඒ කුසල ඡන්දය සඳහා හේතු වෙච්ච කාරණා නව කතා පොතක් ලියන තරම් විචිත්‍රයි. ඉතින් නමුත් එතනදී අපිට කිසි කෙනෙක් මේ බලවත් බලවත්තර කල්යාණ මිත්‍රය කාම්බුනේත් නැහැ. මොකක්වත් නැහැ නිකම්ම නිකන් හිතුණා කුසල ඡන්දයක් පහළවනවා. ඒ කුසල ඡන්දය තමයි අපි මෙතෙක් දුර ගෙනාවේ. ඒක අමතක කරන්න අරගයි. ඒ කුසල ඡන්දං ජනේති ඊට පස්සේ අපි මේ වෙලාවේ හැටියට ඈත තියෙන කම්මල් වලන්න කියන ළඟ තියෙන කැට ගලක් හොයලා මේ ඇති වෙච්ච කුසල ඡන්දේ සම්පූර්ණ කරන කවුද කිට්ටුවක පාතක ඉන්නේ කියලා පොඩි වෑයමක් කරලා බැලුවා. ඒ වෑයමේදී ඔන්න දැක්කා අපිටත් වැඩි කුසල ඡන්දේ පහළ වෙච්ච අපිටත් වැඩි මන භාවනා කරන මීට වැඩි වෑයම් කරන පිරිසින්නවයි කියලා. අන්න එතනදී චිත්තම්පක් ගන්නාති විරියන් ආරම්භති ආ එහෙමනම් මාත් මීට පස්සේ මේ විදියට ආය මගේ හිත පිරියෙන්නේ නැති වෙන විදියට ලබාගත පිසුදුකම ඉදිරියට ගෙනියන්න මමත් වෑයමක් කරන්න ඕනෑ කියලා වැර ආරම්භන ලද වැර ඇතුව ඊට පස්සේ දැඩි කරගත්ත උත්කෘෂ්ඨ වීරියෙන් තමයි අපි මේ අද දක්වා මේ ගමන ආවේ. ඒ ගමන පුරාම අපේ ගමනට හම්බෙන සහතිකේ තමයි මේ වෙනකොට නොඋපන් අකුසල් නොයිපද වීම තමයි අපේ දක්ෂකම. කෙලසිච්ච නැති තත්වයේ පවතින හිත තවත් කෙලසෙන මට්ටමකට කරන්න එපා කියලා ගත්ත ප්‍රයත්නය. ඉතින් මේක කරනකොට අපි ඒ වාගේම ඉස්සරහට ඒ කෙලසිච්ච නැති හිතක් තවදුරටත් පවත්තන්න නම් අනුන්ගේ කෙලසිච්ච නැති හිතක් කෙලසන්ටත් නරකයි. අනෙක් අනෙක්ගේ කෙලසිලා හිටියත් ඒක තවදුරටත් කෙලසෙන විදිහට වැඩ කරන්නත් කයි ඒකට සහගහනවා. ඒකට ඒකට දඬුවම් ගෙවන්න වෙනවා. ඒක නිසා මේ හා සමාන ගමනක් මං වාගේ කොහිදෝරණක් තාරෙච්ච මිනිහෙකුට එන්න පුළුවන් වුණා නම් ඕනම කෙනෙකුට කුසල ඡන්දයක් පහළ වෙන්න පුළුවන් ඕනම කෙනෙකුට හිත දැඩි වෙන්න පුළුවන් වීර්ය ආරම්භ කරන්න පුළුවන් එයාටත් මං ඉන්න තැනට එන්න පුළුවන්. ආන්නේ නිසා ඒ ඒ කෙනා තම තමන්ගේ සම්මප්පදාන ධර්ම පුරුදු කරගත්තාවයි කියලා තමන්ගේ හිත පිරිසුදු කරගත්ත පිරිසුදු හිත අපිරිසුදු කරගන්න නැතුව ඉන්න එක තමයි ශිෂ්ටාචාරයේ ඉහළම ශිෂ්ටකම. බෞද්ධ සංස්කෘතිය කියන්නේ ඕකට. ඉතින් මේ බෞද්ධ සංස්කෘතිය අපි පළවෙනි ඒකට කියන්නේ පළවෙනි සම්‍යක්පදානයි කියලා. දෙවෙනි එක තමයි uppannānaṁ pāpakāraṁ akusalaṇaṁ dhammaṇaṁ pahānāya chandañjaneti vāyamati vidiyāṁ ārabati cittaṁ paggannāti padāti. අර විදිහට විවේක ස්ථානයකට ගිහිලා කය පිරිසුදු කරගෙන හිත සීලයෙන් අලුත් කරගෙන අනේ මේ පිරිසුදු හිතට කෙලසෙන්න එපා පෑසිතියට වර්ධී එක් වෙන්න එපා අනාකූල ප්‍රවාහය ආකූල වෙන්න එපා කියලා බලනකොට හිත ඇතුලේ දැනටමත් ඇවිල්ලා තියෙන නරක පුරුදු පරණ අකුසල කර්ම පරිසරයේ ප්‍රශ්න නිසා කෙලසෙනවා එතකොට දැනට පිටින් ඇවිල්ලා නෙවෙයි හිත ඇතුලේ තියෙන දේවල් මේන මේක සඳහා මේ සති චෛතසිකේ තාමත් ප්‍රෝජන වෙනවා. තමන්ගේ හිතේ මේ වෙලාවේ ආසාදෙන වෙලා නැති වුණාට මේ වෙලාවේ කෙලෙස් එක ගැටි ගැටි නැති වුණාට පරණ කරපු අකුසල කර්ම නිසා වැරදි රුචි අරුචිකන් නිසා වැරදි පෞරුෂත්ව ලක්ෂණ නිසා වැරදි පරිසරය නිසා ඒ පරිසරයේ තියෙන කම්පන වේග නිසා හිතට එනවා ඇතුලෙන් මේ වෙනකොටත් අහසාදෙන වල තිබෙන කෙලෙස්. ඒ කෙලෙස්ෙත් එක රණ්ඩු කරලා කවදාකවත් බේරන්න බෑ. ඒ කෙලෙස් හඳුනා ගැනීම පමණයි කල යුතු. ආන්නේ හඳුනා ගැනීම තමයි සතියෙන් කරන්නේ. හඳුනා ගත්ත ගමන්ම එයාට ඉන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඒක කෙලෙස් චිත්ත නියාම ධර්මයක්. එනිසා අපිට තියෙන තමන් තුළ ඇති කෙලෙස් පිරිසුදු වාතාවරණය තියෙනවා පිරිසුදු වට පිට ඇතුල් පිටින් එන විදියක් නැහැ නමුත් ඇතුලේ තියෙනවා හඳුනා ගන්න. ආන්නේම හඳුනා ගන්නකොට අර ඉස්සල තියෙන වීර්ය සතියක් දෙක නිවැරදි එල්ලයක් උද්දල්වාගත් වීරියක් කියන මේ දෙක තියෙනවා නම් ඒ හිත ඉnde ඉnde ඉnde රත්‍රම් ආභරණයක බැඳිච්ච මල කඩ බැඳිච්ච කච්චල් බැඳිච්ච තෙලිකුණු ක්‍රමයෙන් ඉවත් කළා රත්තරන පහදා ගන්නාසේ ගින්නේ දානවා වතුරේ දානවා ගින්නේ දානවා වතුරේ දානවා බලහනවා පුච්චනවා මදිනවා කරගෙන කරගෙන කරගෙන යනකොට අර රත්තරන් භාණ්ඩයේ තියෙන විෂිතුරුකමට බාධා නොකර අර පුංචි පුංචි කැටයන් අතුරට බහලා තිබුණ කුණු තෙල් ක්‍රමයෙන් අයින් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වීර්යයත් මේ සතියක් දෙක එකලස් වුණාට පස්සේ ඒ මනුස්සයාට අලුත් උපකරණ කට්ටලයක් ලැබෙනවා. කල්පකාන බැඳිච්ච මෝහ පටල කෙල කෝටි ගාණක් කවුරුත් දිගේ කරගෙන ආව වැරදි පුරුදු අබ්බැහි පෞරුෂත්ව ලක්ෂණ එහෙම නැත්නම් මේ වැරදි තැන් වලට රිංගන එකේ තියෙන දුර්ලභකම් තේරෙන්න පටන් ගන්නවා. එන්නේ ඒ පුද්ගලයාට විතරයි කුසලයේ කියන එක වැටෙන්නේ. එතකොට අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරමති චිත්තං පක්ඛණ්ඩාති පදයාති. මේ පුද්ගලයාට තියෙනවා මෙන්න මේ විදිහට වීරිය සතිය තියාගෙන ඒ සඳහා උත්සාහ කරන භාවනා මධ්‍යස්ථාන කියලා જાති තියෙනවා. කල්යාණ මිත්‍රෝ කියලා જાතියක් ලෝකේ ඉන්නවා. ඒ සඳහාම බණ කියනවා, ධර්ම සාකච්ඡා කරනවා. අන්න එවැනි කුසල් පරිසරයකට ගිහිල්ලා මේ කලකම්බැල්ල වලින් වෙන් වෙලා මේ කුසලයේ හොයාගෙන යන්න අධි කුසලයේ හොයාගෙන යන්න පිට පෑදෙන්නේ ඔය පින්කම් පොළවල් වල. ඒ වගේ තියෙන්නේ කංකරච්චාල. හැබැයි ඌ හරහා තමයි මෙතෙන්ටනකම් එන්නේ. ඒක නිසා අපි ඌට නිග්‍රහ කරන්න හොඳ නැහැ. නමුත් තේරෙනවා මේ ශාසනයට යනකොට තියෙන නිස්සද්දකම, ශාසනයේ අධි කුසලයට යනකොට තියෙන පිරිසුදුකම, ශාසනයේ අධි කුසලයට යනකොට තියෙන හුදේකලා බව. ඒ වෙනුවට මෙතෙක් කල් අපි කිරුවේ මොකද්ද? ඇලි කැලි වාසී. ඇලිගලි වාසය කියන එක අසුචි ගොඩක ඉන්න අසුචි පණුව ටිකක් වගේ කුණු වෙන මලමිණියක ඉන්න මිනි කන පණුව වගේ රොතු බැඳිලා පොඩි ගැහිලා ජීවත් වෙනවා. එතන කුසලයක් හටගන්න ඉඩමදි අධි කුසලයකට ඉඩමදි. ඉතින් අර සතියත් පීඩියත් ලං කරගත්ත කෙනාට තේනවා මේිට වැඩිය අමතර જાතියක් මේ ලෝකේ තියෙනවා කෝල්ලාවකයා කාමයේ පිටිපස්සේ පට්ටිලිටෝ බැල්ලිය පිටිපස්සේ යන බල්ලු වගේ. දුවාගෙන යද්දී කාමයෙන් වෙන් වෙලා විවිච්ඡ කාමේ විවිච්ඡ අකුසලේ ධම්මේ ජීවත් වෙන ලෝකයක් තියෙනවා. ඒ සඳහා යන්න නම් සල්ලිවලින් බෑ. තාඨමල බෑ. තමන් අර මූලික සුසුකන් ටික ඇති කර ගන්නකොට අනන්තවත් එවැනි පිරිසුත්යන් හම්බ වෙන්න පටන් ගන්නවා. ඒ පිරිසුත්යන් කරා යෑමේ කුසලතාවය, දක්ෂතාවය අනුප්පන්නාන කුසලානන්දම්මාන උපාදාය. තාම තමන්ට සම්බන්ධ කරගන්න බැරි කුසල ධර්ම තව තවත් දියුණු කරගන්න එවැනි උතුම් පුද්ගලයන් උතුම් ධර්මයේ උතුම් ස්ථාන උතුම් ප්‍රතිපදා ලංකර ගන්නට ඉක්කින් එන්න පටන් ගන්න අවස්ථාව. ඉතින් අර තකතිරු මිනිසයා අසත්පුරුෂයා අර පරණ කුණු කන්දලේ මැලිලා ඉනවර කොච්චර කල්යාණ මිත්‍රව දැක්කත් අර කොච්චර බණ තිබුණත් කොච්චර භාවනා මධ්‍යස්ථාන තිබුණත් කොච්චර විවේකයේ තිබුණත් කොච්චර පිසුසුකම් තිබුණත් අර කුඩල්ලක තෙතමනට අදින්න වගේ කොට්ටේ උඩට අකමැති වෙන්න වගේ ඇදලා යනවා. ඒ නිසා එතනදිත් කළ යුත්තක් තියෙනවා. එතනදිත් පරිතද ගැනීමක් තියෙනවා. ආන්නේ අවස්ථා තුන පහ වුණාට පස්සේ තමයි ඒ uppannānaං කුසලානං ධම්මානං තිටියා අසම්මෝසාය භියෝ භායාවයි වේපුල්ලාය භාවනාය පාරිපූර්යාය චන්දජනේති වායමති විරියං ආරබති චිත්තම් පග්ගණ්ණාති පදහයි. ඒ විදිහට උපදවා ගන්නාලද මේ නව නව කුසල කර්මයකට අපි කියනවා අධි කුසල කියලා. ශීලී අධි කුසලයක් අධි ශීලයක් පාඩපත් කරනවා. බොහොම මේට සිද්ධ වෙන්නේ. චිත්ත භාවනා අධි චිත්ත භාවනා පාඩපත් වෙනවා බොහොම මේට සිද්ධ වෙන්නේ. ප්‍රඥා භාවනා අධි ප්‍රඥා භාවනා පාඩපත් වෙනවා ඒක බොහොම මේට සිද්ධ. අන්නේ දැනට අල්ලාගෙන මුල් බස්වා ගන්නා ලද ඒ කුසල කර්ම ධිතියා ස්ථාපිත කිරීම සඳහා අසම්මෝසාය ඒ පිළිබඳව අර්ග කරන්දෝ මේ කරන්දෝ කියලා දෙතාවර හිතකින් තොරව මේකමයි කියන බොහොම අන්‍ය විහිිත නැති හිතකින් මේක සංසාරේ කලාතුරකින් හම්බෙන එකක් මේ උපදවා ගන්නා කුසල කර්මය සැකකරන්න නරකයි මේ සැකේ තමයි අපිට හම්බෙන සෑම සුද්ධ අවස්ථාවක්ම නැති කරේ අපි හිතනවා මේ සැකය ප්‍රඥාව කියලා ඊට වැඩිය අමනකමක් නැහැ. උබේ පක්ක සම්තිරණ වශයෙන් විචිකිච්ඡා වංචේති කියලා කියලා කියනවා. විචිකිච්ඡාව මේ සැකය ඒක හරිද මේක හරිද ඉස්සරහට දැන්නේ පස්සට දැන්නේ මෙහා දොඳගෙන ආරය දොඳගෙන කියලා තෙපර බහනවා මේ තාමත්ම චීරණාත්මක වෙලාවේ. මේක කිලෝ රක් කරගන්න වැටි අකුසල කර්ම කියලා තියෙනවා. ඒ නිසා බුදුන් කෙරේ සද්ධාව ඕනේ. ධර්ම කෙරේ සද්ධාව ඕනේ. සංඝයා කෙරේ සද්ධාව ඕනේ. තමන් කෙරේ තමන්ගේ සීලයේ කෙරේ ශ්‍රද්ධාව තියෙන මනුස්සයාට ওই දෙකට දෙතවර ගතිය නැහැ. ඔය සම්මෝසාව නැහැ. ඔය අන්‍ය වේත බාති ගතිය නැහැ. ඒ අලුත් වචන තමයි කියන්නේ අංජ බජල් නැහැ. ඔළුව කරෙල් වෙලා නැහැ. කරන්ට වලදී තියෙනවා. මේකට දෙන චෛතසිකේ තමයි අදිමොක්ඛ චෛතසිකේ. අදිමොක්ඛ චෛතසිකේ තියෙනවා නම් හරියටම අල්ලනවා කාන්ත වටය කැලැල්ලුවා වගේ මෙච්චර කලාතුරකින් හම්බෙච්ච මේ කුසල් පතය කඩා ගන්න නැතු ඉදිරියට යන්න සම්මෝසාවෙන් තොරව අනිත් ඉන්න ඔක්කොමලා අපේ කරේ ඉල්ලනවා අයියෝ ඔතෙන්ට මේ යන්නේයි අතෙන්ට යන්කෝ අතන නරකයි මමත් කරලා තියෙනවා මෙහෙත් කරලා තියෙනවා කියලා ගොඩ ඉඳලා අර වතුරට බහපින්නට පීනන්ත උත්සාහ කරනවා උනන්දු වෙනවා උපදෙස් දෙනවා නමුත් මේ පීනන මිනිහා දැනගන්න ඕනේ ගොඩයක් වුණ තියා බල බල පීනන්න බෑ අනිත් එක හොඳට මතක තියාගන්න පීනන මිනිහට කරටක් දාගෙන දෙන්නේ පීනන්නත් බෑ තනි මිනිහා වතුරට බැස්සට පස්සේ ඒ පණේපයි කියලා පීඩංගනවා. ආන්නේ විදිහට යනකොට සම්මෝසාව තියාගෙන බෑ. ඉතින් සම්මෝසාව නැතිකමත් ඇත්තටම මේ කාරණා අසහනේ නැතිවීමත් නිවන ලැබෙනකොට නිවන ලැබෙන බවට පෙර ලකුණක්. ඒක පෙතට වැටෙනකොටම තේරෙනවා. තමන්ගේ කල්යාණ මිත්‍ර බෙදට ඒ ධර්ම මාර්ගයට ඒ ජීව ආජීවයට පිරිසුදුකමට නිස්සද්ද බහට යනකොටම තේරෙනවා අම්මා මුත්තා කාලෙවත් මේ වගේ පිරිසුදුවක් නැහැ කියලා. අන්න ඒක පිළිබඳව තෙපර බාහඳ නරකයි. තෙපර බෑමෙන් තමයි අපි මෙතෙක්කල් අපේ ගෞතම සර්වච්ඡන් වහන්සේත් 512029ක් බුදුරු දැකලා තෙපර බව ඉඳලා තියෙනවා. අපි ගැන අහන්න දෙන්නේ නෑනේ. අන්තිමවතාවේ තමයි තීරුම් ගත්තේ තව තවත් බල්ලා ඉඳලා බෑ කියලා. අපිව 512029ටත් එහා ඉඳලා එනවා ඇති තාමත් තෙපර බාහඳ. දැන් කවදා හෝ උපන්නා වූ කුසල ධර්මයේ මේක තහවුරු කර ගන්නට තව දුරටත් ආයමම කවුරුත් එක්කවත් හිටු කරන්න යන්නේ නැහැ. බුද්ධ ධම්ම සංඝ සරණයි කියලා යනකොට අසම්මෝසතාවේ ඉන්න පටන් ගන්නවා. භීයෝ භාවය මේ ඇති කරගත්ත කුසල කර්ම යම් ආකාරයකින් තනවා වඩන්න පුළුවන් නම් ඒකට මේ උකුණු වලයක් තරම්වත් තමන තියෙන මොලේ පාවිච්චි කරනවා. වේපුල්ලාය විපුල භාවයටපත් කරනවා කියලා කියන්නේ භීයෝ භාවය කියන වචනේ වගේ වචනයක්. ඒ වගේම භාවනා පාරිපූර්ණය. දැන් මේ ආශේවනෙත් ලැබිච්චදී භාවනාවෙන් කෙල පැමිණෙන්න අංග සම්පූර්ණ කරගන්න මට ලැබීවා කියලා කුසල ඡන්දයක් ඇති කරගන්න. කැමැත්තක් ඇති කරගන්න. එතකොට මේ පුද්ගලයා පිරිසිදු හිත දැකලා තිනවා පිරිසිදු හිත කෙලෙසන පිටින් ඒ වෙලාවට එන්න පුළුවන් පරණ මතක අතීත වලින් එන කෙසෙල් කෙලෙස් දැකලා තිනවා ඒ වගේම කුසලයක් අධි කුසලයක් කියන එක පේන්න තියෙනවා ඒ නිසා යා බොහොම පිරිච්ච මිනිහෙක් භා මේ පින්වන්ත කෙනෙක් කුසලයේ ඇති කෙනෙක් ආන් ඒ කෙනා මේ වැඩේ ඉවර කරන්න ගන්න භාවනාවේ පාරපූර්ණිය චන්දං ජනේති මෙන්න මේ කුසල ඡන්දය ඊගාට විරියන් ආරම්භති ඒ සඳහා කැසපට ගහගෙන මම මේක කොහොමරි කරනවායි කියලා චිත්තම් පක් ගන්නාට හිත දැඩි කරලා උඩුතල්ල දියෝ උඩුතල්ල තද කරලා දත්තට දත්ත තියලා අල්ලලා කිහිල්ලෙන් තාඩිය දාගෙන වැර කරලා ඊට පස්සේ තමයි උත්කෘෂ්ඨ ප්‍රධාන වීර්ය කරන්නේ අන්න ඒකෙන් තමයි මේ භාවනාව එහෙම නැත්නම් මේ සම්පූර්ණ බහටපත් වෙන්නේ. මොකද්ද මේ භාවනාව කියලා කියන්නේ? අන්නේ මූලික කුසල් තුන ඇති කෙනාට සිදුවෙන දෙයක්. ඉතින් ඒ නිසා ඇත්තට භාවනා කරන කෙනා, භාවනාවට සුදුසු වෙන කෙනත් වැඳුම් ලබන්න තරම් වටිනවා. බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා පවා සාදු කියනවා. ඒ නිසා මේ මට්ටමට පැමිණීමත් හරියට කියනවා නම් ජාතික මට්ටමේ ක්‍රීඩා කරන ඉන්න කෙනෙක් ඔලිම්පික් වලට තේරුණා වගේ. ඔලි තීරුණත් ලොකු දෙයක්. පරදීන පරදුණත් ජාතිකත්වයට පත්තලා ඉවරයි. දිනුවොත් නන ලෝකෙම උත්තර ප්‍රත්‍යයටපත් වෙනවා. මේක හරියට ඒ නිසා මේ භාවනා කරනවා කියන එක ඒ ඔලිම්පික් තරගයකට සුදුසුකම් ලැබුවා වගේ. ඉතින් ඒ සඳහා හරියට පගා ගන්න. ඒතර හරියට දැන් ලෝකේ මේ රසායනික ද්‍රව්‍ය ශරීරයට දා ගන්නවා. හරියට විහිළු තහළු කරනවා. ඒ නිසා ඔලිම්පික් උත්සවයක් දැන් විලඳ ව්‍යාපාරයක් වෙලා. නමුත් මේ වැඩේදී නම් කාටවත් ඒ කිසිම චපලකම් වලින් කරන්න බෑ. අර මූලික සුදුසුකම් තුන සම්පදාන් තියෙනවා. හතරවෙනි එකෙන්ම මේ ධම්මදින තෙරිණාංශ කියාපේක තේනවා යා තේ සංයේව ධම්මානං මෙතෙක් රැස් කර ගන්නාලා තේ මූලික සම්පදාන තුන ආශේවණය කරනවා. නැවත නැවතත් කරනවා. භාවිතා කරනවා ඒකට සුසු පරිසර සකස් කර ගන්නවා සක්මන් සකස් කර ගන්නවා කාලසටහන සකස් කර ගන්නවා ආහාර ටික සකස් කර ගන්නවා ඉරියව්ව සකස් කර ගන්නවා කල්යාණ මිත්‍රෝ ටික හොයා ගන්නවා සුසුසු බණ අහනවා. ආන ඒක භාවිතා කරලා ඊට පස්සේ ඒක නැවතත් බහුලීගත කරනවා. කම්මන්තරයක් කටපාඩම් කරගෙන 108 සැරේ කියවනවා. 108 සැරේ 108 සැරයක් කියවනවා. ආන මේකට සිද්ධි කරනවා කියලා කියනවා. අපේ ලොකු සාමිනාසේ සමාලාට මේකට වශී කරනවා කියන වචනේ පාවිච්චි කරනවා. සමල්ලකට ගත්තා වූ ඒ භාවනා හැකියාව වශී කරන්න ඕනේ කෙලවරක් නැතුව. කොච්චර වශී කරත් ඒක ඇති දෝෂයක් හිතින් නෑ ඒකට තමයි ඉජෝ කියනකොට ළඟට එන බලුකුක්ෙක් වාගේ අවශ්‍ය වෙලාවට සතිය අවශ්‍ය වෙලාවට සමාධිය අවශ්‍ය වෙලාවට ප්‍රඥාව අරගන්න පුළුවන්. ඒ නිසා එවැනි නැමිච්ච ජීවිතයකට අපි තපස් ජීවිතයක් කියලා කියනවා. යෝගාචර ජීවිත කියලා කියනවා. භික්ෂු කියන නම කියන්න පුළුවන්. ආන් ඒකට ගැලවෙනකොට අයන් තත්ත සමාධි භාවනා. ওই ටික තමයි සමාධි භාවනා කියන්නේ. ඉතින් මේ වචන හරි ලස්සනයි අහගෙන ඉන්නකොට බොහෝ මිහිරි. නමුත් කරන්න ගියාම ওই සඳහා පවුලක් නඩත්තු කරනවා කරනවට වැඩිය රටක් රාජ්‍යයක් ආණ්ඩු කරනවට වැඩිය අමාරුයි. අනිත් ඕන ශිල්පයකට දෙවන්නේපත් කරලා තමන් කොච්චර ඔලොමොට්ටලෙක් වුණත් දක්ෂ දෙවන්නේපත් කරපු ගමන් වැඩියයි. නමුත් මේ වැඩේට බෑ. මේ වැඩේ දෙවන්නේකට දෙන්න බෑ. දෙවන්නයි කියලා කියන්නෙම අනාගැනිල්ල. මේ වැඩේ තනියෙන්ම තමන් කරන්න ඕන. ඒ නිසා සමත භාවනා පිළිබඳ හෝ සමත විදර්ශනා දෙකම සම්බන්ධ පොත්වල මේ කියන භාවනා කියන වචනේ විස්තර කරන්න ඒ පොතේ වැඩිම ලොකුම පරිච්ඡේදය යොදවලා තියෙනවා. මුළු ත්‍රිපිටකයේම තියෙන කරුණු ඒකට එකතු කරලා ඒ කොහොමද මේක දැනගන්නේ? කොතනදී Taman ඉතින්දී වැඩ වඩන්න පටන් ගන්නෙ? කොතනදීද කැසපට ගහගන්නේ කියනවා. ඒ සාමාන්‍ය ජීවිතයේ නිදර්ශන වලින් හරහා තමයි පෙන්වන්නේ. නමුත් භාවනා ලෝකයේදී භාවනා බහැපු කෙනා භාවනා නොබහැපු කෙනාට වැඩිය සම්පූර්ණ වෙනස් ගමනක් යනවා. පොත්පත්වල අපි කියවුවා නැත්නම් අපි හිතාගෙන හිටපුවට හාත්පසම වෙනස් වැඩේට බහිනකොට ඒක හරියට කියනවා නම් මේ ලුණු රස පිළිබඳව සම්පූර්ණ විස්තර සහිත PhD එකට කරපු පරිශන ග්‍රන්ථයක් කියවනට වැඩිය හොඳයි ලුණු ඇටයක් කටේ තියෙන. ලුණු ඇටයක් කටේ තිබවම ඔය මොනවාක්වත් බයිලාවක් ඕන ඔන්න ලුණු කියලා තේරෙනවා. ඕකන පොත් ලියන්න පුළුවන්. හැබැයි පොත කොච්චර කියවත් ලුණු රස ලබන්න බෑ. ඒ වගේ තමයි මේ භාවනාව පිළිබඳ පොත් කොච්චර කියවත්, බණ කොච්චර ඇහුවත්, කොච්චර කැමැත්ත තිබුණත්, භාවනා කරගෙන යන මනුස්සයාට කොහොමද දන්නේ ඒ ධර්ම ටික තමයි ළඟ ඉපදිලා තියෙනවද කොහොමද යන්නේ කියලා. ඉතින් ඒ නිසා මගේ ජීවිතේදී මට හම්බුණා අපේ ලොකු ස්වාමීන් වහන්සේ මෙතනදී උන්ට සවිස්තර විස්තරයක් කරන්න දක්ෂ ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේ නමක් මේ බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ පාවොක්සයිඩෝ තුන්නමම මේකෙදී තේරවාද ක්‍රමයේ අරසා කරගන්න පතාක යෝදයන් විදිහට මේ තියෙන විකාර පිළිලවලින් මේක ගලවලා හරියට මෙන්න මෙහෙමයි හිතක් සමාධිමත් වෙන්නේ කියන්නේ හරි ලස්සන තොරතුරු රාශියක් තියලා තියෙනවා මේ තොරතුරු රාශියේ විචිත්‍රත්වයේ සහ ඒකේ තියෙන විවිධත්වය ලස්සනට පේනවා සමත වශයෙන් භාවනා කරන හැටි සහ විපස්සනා වශයෙන් භාවනා කරන හැටි සංසන්දනය කරනකොට. නැත්නම් තවත් වශයෙන් කරන සමත සමාධිය සහ විපස්සනා සමාධිය අතර විස්තරය කියනකොට දින දින ගහ ගන්නවා වගේ පේන. හැබැයි ශේෂ්ත්‍රයේ තියෙන සෑම දක්ෂකමක් එළියට එනවා. නමුත් මේ දෙපිරිසම දන්නවා මේ සඳහා ක්‍රමවේදයේ තියෙන සමත භාවනාවයි. විපස්සනා භාවනා කරන්නේ සමත භාවනායේ තියෙන ක්‍රමවේදේ ණයට අරගෙන බොහොම ගෞරවයෙන් ණයට අරගෙන Tamanට හුරු තාලෙට ඒක පුරුදු කරගන්නවා. පුරුදු කරගෙන ඒ සමත සමාධියට අවශ්‍ය කරන මූලික පරිසරය නැතත් හිත වට ගන්න නැතුව අර විපස්සනා සමාධිය කරී ඇති කරගෙන ඒක භාවනා කරලා බහුලීගත කරලා සමත සමාධියෙන් කරන්න ඕන කාරණාව කෘත්‍යය අනිවාර්යෙන් සම්පාදනය කරගෙන එහෙම නැත්නම් වක්‍රකමයට සම්පාදනය කරගෙන භාවනා ගෙනියනවා. නමුත් අද දවසේ ධර්ම දේශනාදී මම එච්චර වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. විපස්සනා සමාධිය ගැන කතා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ මේ සමත සමාධිය. ඊට සුදුසු පරිසරයක් කාට පස්සේ ඒ යෝගාචර කොහොමද තනවන්නේ? භාවිතා කියන වචනේ අදහස තනවඩනවා කියන එකයි. ඒ සඳහා මෙතන අහන්නේ කතමෝපණයේ භාවනා කියලා සමාධි භාවනා සමාධි භාවනා කරන්න සමාධි ආශේවන කෘත්‍ය සම්පූර්ණ වෙලා තියෙනවා. ආශය වෙන්නේ කියලා කියන්නේ ඉස්සලා ඇසුරු කරලා තියෙන්න ඕනේ. ඇසුරු කරුවට පස්සේ තමයි වඩන්න පුළුවන්. නැත්නම් දැනඳුරුකම තියෙන්න ඕනේ. දැනඳුරුකම තියාගෙන ඒක නිකන් උපමාවට කියනවා නම් අනුගහිත සූත්‍රයේදී අටුවාචාර්ය වංශලා උපමාවක් දෙනවා. හේන් ගොයියෙක් කැලේ මැද ගිනි බිඳලා පුච්චලා දඬු ටික අරගෙන දඬුවට ගහලා මැද නවදලි හේන කොටු කර ගන්න ඕන. කොටු කරගත්තේ නැත්නම් කැළේ ඉන්න මේ පලිබෝධකයෝ අලියෝගෝ නමෝ එහෙම නැත්නම් උත්පන අනිකුත් පොඩි කුරුමිනියෝ ඇවිල්ලා අර ලපටි පළබෝග ඔක්කොම කාලා දානවා. ඒ නිසා ගොවියා ඉස්ලාම් කරන දඬුවට ගහනවා. දඬුවට ගිහිලා හරියට සීලයක් සමාදන් වෙනවා වගේ. ඊට පස්සේ පැලෑට දැම්මට පස්සේ වැහි කල්ල බලලා ඒ භෝගයටත් එක්ක ගොඩාක් තනකොළයට පැලවෙනවා. ඒ ඒ ඒ කන්නේට පැලවෙට පැලවෙන කාණි. අන්නේ වෙලාවට ගොයියා භෝග ඇටේ පැලේ ඉතුරු කරලා තනකොළ ඇටේ පැලේ ගලවන ක්‍රමයක් තියෙනවානේ. නොගැලුවොත් භෝගේ යටපත් වෙනවා තනකොළේ උඩුස්සනවා. ඒ වගේ මේක ගලවන්න තනකොළ පැලේ මල් පෙපෙනකන් ඉඳ නරකයි. එක සැරයක් තනකොළ ගහක් මල් පෙපුණොත් හත් අවුරුද්දක් වැඩ කියලා කතාවක් අපිට කෘෂිකර්මයේ උගන්වනවා. ඒ නිසා තනකොළ ගහ ගලවන්න ඕනේ මල් එන්නේ ඉස්සර වෙලා. ඒ නිසා භෝග පැලේ යාන්තමට ලපටි කාලේ ඌය අතරමැදට ගිහිල්ලා ඉස්සර නෙලනවා කියන වචනේ අපිට ආවේ ඕකේ. ගොයමට විහි ගහලා ගොඩගොයියත් වැඩි කරනවා කුඹුරු වැඩ කරද්දී මඩගොයියත් කරනවා. කරලා තනකොළ කුඩමැට්ට ගස් ටික ගලවලා දැම්මේ නැත්නම් කුඩමැට්ට ගස් හරි සැරයි. ඒක ඕජාව ටික ඔක්කොම ගන්නවා. උඩට ඇවිල්ලා වහයලාගෙන අවුව ටික ඔක්කොම ගන්නවා. භෝග බැලේ කොර වෙනවා. භෝග බැලේ කිරෙන් බාල වෙනවා. කිරෙන් බාල නොවීමට නම් යෝගාවචර යෝග ගොයියා ගිහිල්ලා තනකොළ ටික ගලවන්න ඕනේ. අන්නේ තනකොළ ගලවන්න ඒ වෙනකොට මුල් අල්ලගත්ත භෝග බැලේ තියෙන්න ඕනේ. ඒ භෝග බැලේ තියෙද්දි තනකොළ ගලවන එක තමයි සමත භාවනා කියන්නේ. මේ බැල වැඩෙන්න ඕනේ. ඒකට රණ්ඩු කරන්න එන කාමච්ඡන්දය අයින් කරනවා. අයින් කරනකොට අයින් කරනකොට එමෙහිට එමෙහිට චිත්ත ඒකාග්‍රතාවය වැඩෙනවා. ඉතින් ඒ නිසා මෙතනදී ආශේවණය කියලා කියන්නේ මේ වෙනකොට භූමියේ පැලසීට. හැබැයි මේ පැලවලට බොහොම ඡන්දව බොහොම පරුසව පහර දෙන තනකොළ පැල තියෙනවා. අපිට ඒ කෘෂිකර්මයේදී උගන්වනවා ඔය තනකොළ තෘණපහුලේ පැලවලට සාමාන්‍ය දීප දීපීජපත්‍රි සාකයක් කොළ වලින් පෙරිලා වැටෙන ආලෝකයක් ඇති ප්‍රභා සංශ්ලේෂණය කරනවා. ද්විවිධ පත්‍රී ශාක වලට වෙන එකකින් පෙරිල වැටෙන ආලෝකයක් આવොත් ඒක කහපාටල මැරලා යනවා මේ තනකොළ කියන්නේ ඒ වගේ වෙන ගහේ ගස්වල උඩා ගස්වල තියෙන අතු අතරින් පෙරලා එන හේවන උනත් ඒ ශක්තියත් ඇති තනකොළේ ප්‍රභාසංශ්ලේෂණය කර ගන්නවා වවා ගන්නවා මේ ආහාර නිපදවන. ඒ නිසා එයා හරියට මේ රටකින් තව රටකට පැනලා පැනලා ගිහලා හැංගිලා ඉන්න කල්ලතෝනියක් ආවා. හිමන්තට හරියට රත්න අඳු රසාවක් ඕනේ කරන්නේ කොහේ හරි ලඟ මේ පොලක ලැග්ග ගන්නවා අගෝක ලැග්ග ගන්නවා කොහොම හරි ඒක පොළවේ තහවුරු වෙන්න බලනවා ඒ වගේ තමයි මේ තනකොළේ රහසෙන් අවුමිනිය කා භෝග බැලේ හරි සුපාරි මොන හරි වෙච්ච ගමන් ඒක පොඩියල මැරලා යනවා ඉතින් අන්නේ වෙලාවේදී තනකොළ පැලෙන්න ප්‍රවේශමෙන් ගලවන්න ගලවන්න ගලවන්න භෝග පැලෙ නැගිටිනවා. මේකට අපි පාවිච්චි කරන කුෂි කර්මයේදී අතුරුයක් ගන්නවා කියලා. භාගයේ වැඩෙද්දී අතුරෙන් අතරමැදදී ගිහිල්ලා අතුරුයක් ගන්නවා. අතුරුයක් ගන්නකොට තුන් සැරයක් කරන්න කිව්වා. තුන් සැරයක් කරන්න ඕනේ. පළවෙනි සැරේ කලවන කුටමැට්ට ගැලෙව්වට ආයෙ සැරයක් රවුමක් ගහලා සුමාන දෙක කරපස්සේ බලන්න ඕනේ ආයෙත් කුටමැට්ට පාටියක් කරනවා. ඒකත් ගලවන්න. ඊට පස්සේ තුන්වෙනි සැරේත් ගලවන්න ඕනේ. තුන්වෙනි සැරේ තිබුණ නැතත් අත ගන්න ඕනේ. එතකොට තමයි භෝග පැලේ නැගිටලා ඉන්නේ. ඉතින් මේ වගේ යෝගාවචරය මේ වගේ භාවනා මධ්‍යස්ථානට ආපුවාම අරමුණේ හිතන වෙලාවලුත් තියෙනවා හිත. ඒක භෝග පැලේ තමයි. නමුත් ඊට වඩා ගොඩක් හිත ඊට යනවා. හෙටට යනවා. වෙන තැන් වලට යනවා. වෙන කෙනෙක් එක්ක කතා කර කර ඉඳ හිටිනවා. මේ හේතු වලින් අර තනකොළ වැඩෙන්න පටන් ගන්නවා. මතක තියන්න මේ තනකොළේ භෝග පැලේට වැඩිය බොහෝම බලපතරයි. ඒවා නිකන් ගහ කර ගිය පිළිලයක් වගේ. අර ගහේ පොත්ති ගෑවුනොත් ඇති. එතකොට ගිඳා වැල අර පොළවේ තියෙන සාරේ ගහතගේ උඩට ආපු සාරේ සේරම උරාපනවා. උරාවිලා ගහත් විනාශ කරනවා. ඒ නිසා යෝගාවචරය හරියට දැනගන්න ඕනේ ඒ ආනාපාන සතියේ ආශ්වාස ප්‍රශ්වාස ඉන්නකොට ආශ්වාස ප්‍රශ්වාසය දැනගන්න එක භෝගී. ඒචීටි අයියෝ ඕක දැනගෙන නැති වැඩේ මොකද්ද? හුස්ම අරගන්න නිවන් දකින්නනම් අපි කොච්චර කාල හුස්ම ගත්තද? ඕවා වෙන්න බෑ. කොච්චර ගැඹුරු දැනකට හුස්මෙන් යන්න බෑ. ආදි වශයෙන් ඉතින් নানা ආකාර බහූත කල්පනා වෙනවා. ඒ නැත්නම් gedara dori ගැන කල්පනා එහෙම නැත්නම් මේ ඉඳගෙන ඉන්නකොට වේදනාව ගැන කල්පනා වෙනවා. එහෙනම් පිටපැත්තේ ඉන්න සද්ද ගැන කල්පනා. මේ කල්පනා නිසා අර ආනාපානෙ හිත යන බැග වැටෙනවා. ඉතින් ඒ නිසා යෝගාවචර දැනගන්න ඕනේ වැටෙන්න වැටෙන්න නැගිටින දැනගන්න විදින්න කරන පොඩි දරුවෙක් වාගේ අම්මගේ සහයෝගයෙන් නැවත නැවත කොහොමද නැගිටින එක කවදාද නැගිටිනවනේ. වැටි වැටි නැගිටින වේලාවකේ තමයි ආශ්වාසය ප්‍රශ්වාසය හිත හිටන පිට යනවා. සක්මනේදී වම දකුණ හිත හිටන පිට යනවා. පිම්බීම හැකිලිම කරනකොට හිත හිටිනවා. යොදන ප්‍රමාණයට ප්‍රතිඵල තියෙනවා. නමුත් හිතා ගන්න බැරි තරම් 70ක් 80ක් නන්නත්තර හිතවිලිමයි. වේදනාමයි. ශබ්දමයි. මෙන්න මේ වෙලාවේදී තමයි යෝගාවචරගේ යෝගාවචරකම එහෙම නැත්නම් කුසල ඡන්දය වෑයම තේරෙන්නේ මේකට කාටවත් උදව් කරන්න බෑ. යෝගාචරය ඒකට හොඳටම ආයුධ සන්නද්ධව යන්න ඕනේ. එක්කෝතෝ එක්කෝ මම මම සටන් බිමේ මැරනවා හොඳයි. ආපහු එන්නේ නැහැ කියන ආන්නේ කුසල ඡන්දයේ වෑයම ඇති වෙච්ච යෝගාචරය විරියන් ආරම්භදී ඊට පස්සේ වීර්ය ආරම්භ කරනවා. මේ පළවෙනි වාතියේදී ගුරුසු ආනාපානිය තන වඩන්න යටපත් වෙන්න දෙන්නේ නැතුව මේ ශබ්ද වේදනා හිතවිලිත් එක්ක රණ්ඩු කරනකොට ශබ්ද වේදනා හිතවිලි පොඩ්ඩක් පැත්තකට කරලා ආනාපාන පෙර පාර ආරම්භ දෙන්න යො කරන යෝග සක්නේදී යෝගාචර ගොඩාක් සාමාන්‍ය දැනුම පාවිච්චි කරන්න වෙනවා. කල යුත්තේ මේකයි කියලා දැනගන්න ඕනේ. යෝගෙම දැනගන්න ඕනේ කිසිම කෙනෙකුට ඒ තනකොළ නැති කෙලිම භෝගේ ඉන්නේ නැහැ. තනකොළ එනවා. ඒ තනකොළ එනකොට ඒ ගලවන්නත් ඕනේ තනකොළ පැලේ ගලවන්න භෝග පැලේ තියන්න ඕනේ. ආන්නේ විදිහට ආනාපානෙට ආධාර වෙන විදිහටත් නීවර ධර්ම යටපත් වෙන විදිහට කරන පළවෙනි සටන ගොරෝසු ආනාපානෙත් එක්ක යන සටන. ආන්නේම කරනකොට යෝගාවචරයා උනන්දු නම් සමත භාවනාවේ දක්ෂ නම් මේතර ආනාපානයේ ඇසුර වැඩි වෙන්න වැඩි වෙන්න ආනාපානයේ ඔය අල්ලබනලාසේ සිවුම් වෙන බවක් තේරුම් ගන්න. ඒකට කියන්නේ හරියට නිකන් භෝගේ එන්න එන්න තව ලපටි වෙන්න පටන් ගන්නවා. භෝගේ තව දුරටත් නිකන් සුපාරි වෙනවා වගේ. බොළඳ වෙන්න වගේ දෙයක් වෙන්න පටන් ගන්නවා. අපි බලාපොරොත්තු වෙන්නේ නෙවෙයිනේ. මේ බාහිර වයන් වෙනකොට ආනාපානෙ කොච්ච දාගන්න නැගගෙන එයි කියලා. මුදුට මතක තියාගන්න අනිකුත් සියලුම භාවනා අතර වැඩියෙන් අරමුණ අසුරු කරනට වැඩියෙන් අරමුණ සියුම් වෙන එකම අරමුණ තමයි ආනාපාන. ඒ නිසා සර්වඥාන්සේ කියනවා නාහම් භික්කවේ මුට්ඨ සතිස අසම්පජානස ආනාපාන සතින් වදාමි. මම මේ මුට්ඨ සතිය ඇති මිනිහෙකුට නැත්තම් සතිය අතින් මෝඩයට අසම්පජානස ඥානෙ නැති මිනිහට ආනාපාන සතිය කරන්න බෑ. මොකද අනික් භාවනා කරන්න කරන්න වැවෙනවා ආනාපානෙ කරන්න කරන්න ගෙවෙනවා. ගෙවීමමයි දක්ෂකම. ඒ නිසා පළවෙනි වාටියේදී යෝගාවචරය ගොරෝසු ආනාපානෙ ජය ගන්නට පාර ආරම්භ දෙන්න මුල් තැන දෙන්න උත්සාහ කරනවා. මේ කර කර ඉන්නකොට ඕම් වැඩි ආනාපානෙ සිවුම් වෙලා. එතකොට යෝගාචරය හිතවට ගන්න නැතුව මේ ආනාපානයේ සියුම් වෙනකොට අර සියුම් සද්දෙත් බාධා කරනවා. සියුම් වේදනාවක් බාධා කරනවා. සියුම් හිතවිලි වගේ තේරුම් ගන්න පටන් ගන්නවා. ඉතින් ඒකට කමඨාන සුද්ධ කරනකොට යෝගාචර සපේලා කියන්න පුළුවන් නම් මම ඉතාම අමාරුවෙන් ආනාපානෙ කොට කරගත්තා. මොනට මොන දාලා තියා හිටිය මේන් බොලේ බලනකොට මේකත් නැති වෙන්න හදනවා. මේක සියුම් වෙන්න හදනවා. ඒකට ගුරුවරයා කියනවා නෑ නෑ සියුම් වුණා නෙවෙයි ඔය සතිය වැඩුණා. සමාධියට තව කිට්ටු කරා. ඔය ආනාපානෙ අත යටතට ආවා. ඉතුරු යෝගාචර මොනේ අතරතුරද මට වෙනසක් නැති තරම් වෙන කකුල පුරාම වේදනාවක් දැනෙනවා කුඹි දුවනවා දැනෙනවා ශබ්දත් ඇහෙන දැනෙනවා පුංචි වලත් හෙල්ලෙන උරලෝ චොට්ටක් ගන්න ඔච්චර කල් ලැබුණා ඕන් දැන් ඒකත් ඇහෙනවා එහෙම නැත්නම් මේ හිතවිලි තුන්නේ ඔච්චර කල් දැන් හිතවිලිත් එනවා වේදනක් එනවා කියන්නේ. ඒකට ගුරුවරයා හරියට ඉදිච්ච කෙල් ගෙඩික පොත්ත කාලවල මෙන්න මේ කෑල්ල කහපන් කියනවා වගේ කියනවා. ඌව ඇඟ ඇතුළට හිත ආපු නිසා ඇතිවෙච්ච ආශ්චර්ය වැඩේ. ඉස්සරව තිබුණා. උඹ හිත පිටනේ වැටුනේ. දැන් ඔන්න බලපන් ආනාපානේ කී කර වෙනකොට හිත ඇතුලේ මේ පුංචි ශබ්ද පවා නිකන් රෑ වෙනකොට ඕන චිච්චෙක් ගන්නවත් ඇහෙනා වගේ. අසද්ද වේදනා හිතවිලි නම් සුද්ධ කරන්න බෙහෙත් දාන්න සුද්ධ කරපු තුවාලේ සුද්ධ කරන්න ඉස්සලට ඉදෙනවනේ. වනපය වනමුකේ අරබපුවාම අවියුත් කරපුවා ඒ වගේ තමයි කියලා අර හිතනවා වල දෙනවා. එතෙන්දී යෝගාචර ආයත් අධිෂ්ඨානයක් ඇති කරන හොඳයි. ඒක සියුම් උනායි කියලා මම චෝදනා කරන්නේ. මම දැන් ගොරෝසු උනා සියුම් උනත් කරගෙන යනකොට ඔන්න අතිසූක්ෂම තත්ත්වයකට එතකොට ආය නඩුවක් දානවා. ඕම් මට මම කරන්න බෑ භාවනාව. මම මත ඇල දාලා යනවා. එහෙනම් ඔබුන වහන්ති හොඳ නැහැ. ඔය ආනපානේ මට අල්ලන්නේ නැහැ. මේ භාවනාව මැදත්තන්නේ හොඳ නැහැ. ඉතින් චෝදනා. ඒක නිසා කමඨාන් සුද්ධ කරනකොට කියන්නේත් නැහැ. මොකද ලැජ්ජාව නැති වැරදිලා කියලා හිතන්නේ. නමුත් ගුරුවරයා හොඳටම දන්නවා. ආනාපානේ හරියනවා නම් ඕක අතිසූක්ෂම தත්තරපත් වෙනවා. ඒකට යෝගාවචරයට කියන්න පුළුවන් නම් සපේලා සමත යෝගාවචරයට පටන් ගන්නකොට මට ආස්වාද ප්‍රසවාස දෙක බොහොම එලාරකයි මිහාරකයි වගේ වෙන් වෙලා වැටෙනවා. මේ කහකොට මේ හාල්කොට වගේ වැටෙනවා. මේක ආමිහාරක මේක එලාරක වගේ තේරෙනවා. නමුත් පහුවෙලා යන්න යන්න යන්න මේක සියුම් වෙනකොට දෙකේ වෙනස අඩු වෙනවා. පුංචි පුංචි ශබ්ද වේදනාවලත් හිතුවිලි කෙනෙහිලි ගතිය වැඩි වෙනවා. නමුත් ඔබ වහන්සේ කියපු නිසා මම ඒක සුද්ධ කරන ගියා. දැන් සූක්ෂම වෙලා දැන් ඕ මොනවත්ක්ම තේරෙන්නේ. ආනපන මොනවත්ක්ම තේරෙන්නේ මේ මැරිච්ච අම්මා පේන්න පටන් ගන්නවා. බුදුහාමුදුරන්ගේ රූප පේනවා. ජීතවනාරාම වෙනවා. රුවන්වැලි සෑය වෙනවා. මිනියකුණු පේනවා. දැන් කවදාකවත් නැති වගේක් එන්න පටන් අර ගන්නවා කියලා අර අතිසූක්ෂම ආනාපානට යනකොට පැත්තකින් ආලෝක සංඥා එනවා පැත්තකින් කයේ සැහැල්ලු ගතිය එනවා පැත්තකින් ওই සේනක පේනවා. බුදු රූප පේනවා. নানা ආකාර දේවල් අඩ ඉන්දකට ගියා වගේ ඉතින් හීනෙත් නෙවෙයි නොවෙන්නෙත් නෙවෙයි පේන්න පටන් ගන්නවා. ඉතින් මේක හරියට සපයලා ඇති වෙච්ච තාලෙට කමඨාන් සුද්ධ කරනකොට කියන කෙනෙක් මගේ ජීවිතේ කවදාකවත් මේ වෙනකම් මම දැක්කා නෑ. ඒ ඔක්කොමලා මේක ගැන নানা ආකාර විනිශ්චය කරලා හිතමනාපකම් ඇති කරගෙන ඉතින් නඩු. ඉතින් එතෙන්දී කමඨාන් සුද්ධ කරන තැනදී සාමදාන විනිශ්චය උසාවියකදී වගේ ඉතින් සමාදානට ගැන කතා කරන්න වෙනවා. ඒක හරි, ඒක හරි හොඳයි. එහෙම තමයි මේක යන්නේ. හොඳට මතක තියාගන්න ආනාපාන අවස්ථා තුනක් තියෙනවා. ගුරුසු අවස්ථාවක්, ඕලාරික අවස්ථාවක් කියලා සුකුම අවස්ථාව දිනවත සුකුමතර. අන්නේ සුකුමතර අවස්ථාවට යනකොට තමයි යෝගාවචරය රූප ධර්මයන්ගේ අන්තිම සියුම් අවස්ථාව කටයුතු කරන්න නම් වටපිට බල බලා බෑ. හරියට ඇහක් පිට ඇහක් තියාගෙන මේකම බලන් හිටියොත් මේවා එන එක හිතේ ප්‍රනීත භාවයේ ලකුණා. හිත කය ඇතුළට ගිය භාවයේ ලකුණා. මෙව්වා අපි දකින්නේ නැත්තේ මීට වැඩිය ගොරෝසු කාමයේ හැසිරිච්ච නිසා. දැන් මෙව්වා දැක්කට ප්‍රශ්නයක් නැහැ. හොඳට මේක දිහා නැති වුණත්, ගෙවුණත්, නොදැනුණත් ඒ තිබිච්ච ආනාපාන තිබුණු තැන හෝ හිත ධානය භාවනා කරන්න. එහෙම නැත්නම් තුවාලේ දැන් නැත්නම් තුවාලේ ධනිපෙචිතනේ ලපේ තියෙනවනේ. තුවාලේ ධනිපෙචිත ආඩේ තියෙනවනේ. ආ එතන ආනපනේ එතන හිත තියාන භාවනා කරන්න කියනවා. එතකොට හරියට නිමිත්තක් දිගේ ගිහිල්ලා නිමිත්ත නැති වුණත් අනිමිත්ත නිමිත්ත නැති ගතිය නිමිති කරගෙන යන්න කියනවා. ඒක හරි අමාරුයි. ඉතින් අර මේ මේ ගාමු ගැම්මට යන්න ඕනේ. බලාගෙන ගියේ පෙන්වන්න ගියා ආනාපානෙ පේන්නේ නැහැ. එහෙම නැත්නම් කියනවා මේ කාන්තාරික හරි කාන්තාරිකනක වෙනව අඩුයි. කෙසේ නමුත් කියනවා ඔන්න මේ උතුරු දරුව මෙතනයි. උඹ යනකොට මේ උතුරු දරුව අල්ලගනි. ඒ තරුවට බලාගෙන මේ පැත්තට ගියොත් දකුණු මේ පැත්තට ගියොත් වම කියලා කියලා දෙනවා. කිසින් දැන් කාන්තාරයේ මේ ගුරුවරයා නැතුව කෝලයා පිසක් එක්ක යනකොට දූලි බලාකොලකින් උතුරු දරුව වැහෙනවා. ඉතින් මෙහා දැන් යාඥා කෙරුවට වක්කත් මොනවා කෙරුවකට වක්කත් එයාට කවදාකවත් පාර හොයා ගන්නත් බෑ. එයා දැනගන්න ඕනේ දැන් මං ආවේ මේ පෙත දිගේ. දැන් මේ උතුරු තරුව වැහුණට උතුරු තරුවට හානියක් වෙලා නැහැ. මේ දූවිලි ටිකක් නැගලා තියෙනවා. මේක ටික වෙලාවකින් බහිනවා. වැසට පස්සේ පේනවා. එතකන් පිටිස කලබල කරන්න එපා. උඹ විශ්වාසයේ තියාගෙන සාත්තු නායකෙක් වාගේ මේ පාර දිගේ ඵලයක්. මේකට ලස්සන උපමාවක් අටුවාචාරින් වංශලා පෙන්නනවා මිගපද වළංජන ක්‍රමය කියලා. මුවෙකුට විද්ද මස්සද්දා මුවා පිටිපස්සේ අඹාගෙන යනවා මී මුවා ඊය කාගෙන ලේ හලහලා දුවනවා. හරි බයටත් එක්ක ලේ හැලෙනවා. ඒ වගේම පණින පිම්ම සැරයක්. ඒ නිසා කුරපාර සැරයි. ඉතින් ගැද්දට හරි ලේසි. වරින් වර ලේ පේනවා, වරින් වර කුරපාර පේනවා. අනිත් එක මුව පෙත වැත්ත අඳුරනවා. මුව මංකඩ කියලා මේකට කියනවා. වැත්ත මේක දිගේ දුවනවා. ඊට පස්සේ අටුවාචාන් වහන්සේ කියනවා විශාල ගල්තලාවකට මුවා පයින්නවා. දැන් ගල්තලාවේ ලේ පාර තියෙයි. නමුත් කලාතුරකින් තමයි ලේ කඳුලක් පේන්නේ. කුර පාර නැහැ. දැන් ඔය වැද්දා මොකද කරන්නේ? වැද්දා උතන තිබර බල බල නැවත නැකත් බලන්න ගියොත් කේන්දර බලන්න ගියොත් මොකද උනේ? වැද්දා කිසිනේ ඉව තමයි. ඌ දැනගන්න මෙතනින් මේක ගලට පැන්නනම් අපහු වෙන්නේ නැහනේ. ඉස්සරහා ගිහිල්ලා මුව මංකට කොහෙද කියලා ටක් ගාලා හොයනවා. අලි මංකට වෙනයි, ගෝණගේ මංකට වෙනයි, මීහරකය මංකට වෙනයි, මුවාගේ මංකට වෙනයි. එයා ඒ හරියටම වංකරට දැනගොල්ලා වහාම ගිහිල්ලා ඊගාවට කුර ලකුණ දැකපු ගමන් වැද්දා දක්සයි. ඊට පස්සේ දන්නවා ළඟම මෙව වැටලා ඉන්නවා කියලා. මුවායේ ගල පිටල කුර ලකුණ නැහැ කියලා පශ්චාත්තාප වෙන්නෙත් නැහැ. මුවාට බැලලා ඇති වැඩකුත් නැහැ. ප්‍රයත්නේ බලන කතා තේසොත් ප්‍රබබා ඉන්න වෙලාවකුත් නැහැ. මේ මුවා මත්සද්දගේ තියෙන දක්ෂකම තමයි ඉව දිගේම මෙයා ඊගාට කැලේ රිංගපතන අල්ලනවා. ආනිය වගේ මේ සුක්ම වුණාට පස්සේ ඒ යෝගාවචරයා ශාක කරන්නේ නැතුව ශ්‍රද්ධාව කඩා ගන්න නැතුව නැගිටලා යන්නේ නැතුව මේක ආනාපානේ දෝෂයක් කියලා දන්නේ නැතුව මේ බුදුහාමුදුරෝ ප්‍රයෝගයෙන් අපි නිමිත්ත ඇතිතන ඉඳලා නිමිත්ත ඇති තැනට හිත ප්‍රණීත කරන හැටි හිත යොමු කරන හැටි මේක අම්මා අප්පා කියලා දෙන්නේ නැහැ අපිට ඉස්කෝලේ ගුරුවරයා කියලා දෙන්නෙත් නැහැ අපිට ගමේ පන්සලේ හාමුදුරුවෝ කියලා දෙන්නෙත් නැහැ අපිට මොකද හාමුදුරු දන්නේ කරලා නැහැ භාවනා කරපු මනුස්සයා හාමුදුරු කෙන පුළුවන් ගියෙක් වෙන්න පුළුවන් සමහරට ඕගොල්ලන්ට තම්බියෙක් එන්න ඉඩ තියෙනවා තව අවුරුදු 10 15 කන්නම කියලා දෙන්න මොකද අපේ බෞද්ධයන් කිසිම දෙයක මේ වගේ වටිනාකමක් නැහැ බඩම තමයි ලොකු හම්බ කරනවා කනවා දැන් මුස්ලිම් ආගමේ මේ වගේ දේවල් නැති නිසා මේ මිනිස්සු හරියට කලුපිරි මැද මැද මේවා කියනවා මේ ළඟදී ටෙලිවිෂන් එකේ මම අහුවා මහා පරිනිබ්බාන සූත්‍රයේ 20 වෙනි පරිච්ඡේදයේදී ඉරාක් ජාතික මුස්ලිම් මිනිස්සෙක් දුන්න අර්ථකතනයක් ඒකල එයා කියන බුදුරජාණන්සේ කිව්වේ නැද්ද මැත්තේදී මේ වගේ අනුන්ට හිංසා නොකරන වටිනා ශාස්ත්‍රුන් වචනමක් මතුවෙන්නේ නැහැ කියලා මම ඔක්කොම කියුවා මෙන්න වචන එයා තමයි නබිනායකතුමා. ඔයි කියන මාත්‍රි බුදුහමරු තමයි. අතේ පැලෙන්න කියලා දෙනවා. මට පුදුම හිතුණා මේ මිනිසයා මේ මහා මේ පරිනිබ්බාන සූත්‍රයේ අකුරෙන් අකුර වචනෙන් වචනේ පාළි අපේ මේ හාමුදුරුවන්ට තේරෙන්නේ නැහැ. මේ පාළියේ බැහැගෙන ත්‍රිපිටකය කියන හාමුදුරන් තේරෙන්නේ අදාන්න හැටි. අනිදාස හිතාන් දවෙන්ට ඕගොල්ලෝ ගිහලා වඳි පත්කඩේ තුන් සැරයක් කරලා තම්බින්න මොකද ඊවිසුම කියනවා. උන්ගේ ධර්මේ නෑ මෙව්වා. අපි එකේ තියෙනවා අපි මිනිස්සු සුපර් මාකට් යනවා මේ සොසේජස් තියනවාද හොයන්න. ඒ නැත්තම් ලොකු වින්ඩ් ස්ක්‍රීන් එක ලොකු ස්ක්‍රීන් එක තියෙන ටෙලිවිෂන් එකක් අවද්ද ගන්න. ෆ්‍රිජ් එකක් ගෙදෙට්ට ගේන්නේ කොහොමද? අනේ තකර තීරුකමක් සිංහල බෞද්ධයාගේ තියෙන අමනකම මේ වගේ ලස්සන ධර්මයක් බුදුහාමර පෙන්නලා දීලා තියෙදි ඔක්කො ඒකට නොදලකන නැත්නම් දන්නෙත් නැහැ මෙච්චර මේ උපේලා තියෙන ඉතාම සුකුමතර අවස්ථාවක් කියලා මෙන්න මේක දන්නවා නම් මේකට හරියට මේකට ඉව වැටෙනවා නම් මේ යෝගාචර මාස්සද්දට යහපැත්තේ ගිහිල්ලා කුරපාර අල්ල ගන්නකම් කලබල කරන්නේ නැතුව බලන්න ඕන කියලා. යෝගාචර අල්ල කලබල කරන්නේ නැහැ. සැක කරන්නේ නැහැ. ඒ වගේම ශ්‍රද්ධාව කඩා ගන්නෑ. ආනපානෙ මට නැති වුණා අතකරි අතහැරියා කියලා හිතන්නේ. එයා බලාගෙන ඉන්නකොට එක්ක ආය ආනපානෙ පෙනේ. එහෙනම් මේ විවේක ස්ථානයේ හිත සමබර වෙච්චාම උලන් වදින්නත් තැනකපත් වෙන පහන් දැල්ල වගේ හිත පහනපත් වෙන්න ගියාම හිතේ ආනපානෙ සතියේ විශාල සංගියාවක් එනවා. ඒක කවදාකවත් යමක් දීලා ගන්න බෑ. යමක් නැතිවීමෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. තිබුණ ආනාපානෙත් ගෙවෙනකොට හිතට සැකේ නැති වෙනකොට ශ්‍රද්ධාවේ ආ මේක තමයි හරි. මම දැන් ඉන්නේ වඩා ආරක්ෂා තැනක් කියලා ඉන්නකොට පුංචි ප්‍රමෝදයක් පහළ වෙනවා. ඒකට කියනවා තරුණ ප්‍රීතිය කියලා. නන්දිය කියලා කියනවා මේක. ආනපානෙ ගිහුණාට පස්සේ හරි තුවාලයක් සනීප වෙලා ඒ ආඩේ අත ගන්නකොට අනේ තුවාලේ තිබුණා කොච්චර ඉද්දෙනවද කොච්චර රිදෙනවද දැන් මේ ඒ තුවාලේ සනීප වෙච්ච ආඩේ අත ගන්නකොට සිහුම් ගතියක් දැනෙනවා පහසුවක් දැනෙනවා. මේ ආනපනේ ගෙවිච්ච තැන නොසලී ඉඳීම කියලා කියන්නේ අපි කවදාවත් ජීවිත කරපු නැති එකක්. ලොකු අභියෝගයක්. එතන සමබර වෙච්ච ගමන් ඒ යෝගාවචර ප්‍රමෝදය පහළ වෙනවා. මම මේ ආනාපාන පාවිච්චි කරේ ඔකට තමයි. හැබැයි සමහරට ආයශරයක් එහෙම ඉච්ච tempත් වෙනට ආනාපානෙ පේන්න පුළුවන්. ඒකට මස්සද්දට ආපෝසරයක් කුර ලකුණු පහළ වුණා වගේ මිගපද වළංජනේ මියාගේ පදානුව යන ගමනේ ගල උඩදී බලාපොරොත්තු වෙන්න බෑ ගල පැනගෙන පස්සේ අවු වෙනවා. ඊට පස්සේ හම්බුනොත් ආයෙ එක දිග යනවා. එතකොට ආයෙ තවත් ගැඹුරු වෙනවා. ආන්නේ මේ යනකොට යනකොට මේ ප්‍රමෝදය හතර පැත්තකින් යෝගාවචරයට දැනෙනවා. එකක් ආලෝක සංඥාවක් විදියට. අනිත් එක මුළු ඇඟම පුංචි කම්පන වේගයක් නිකන් මේ සම්භාහණය කරනවා වගේ හැම සෛලයක් සෛලයක් පාසා උපකරණ උපකරණ පාසා අංග ප්‍රත්‍යංගය පාසා සම්භාහණය කරනවා වගේ එතන ඊටාම සියුම් සද්දයක් විදියට පාළු සද්දයක් විදියට කවුරුත් කිට්ටුවක බලාතගෙන තමන් මේ හුදකලා වෙච්ච බවට ලකුණු උගක් පහනවා මේ ආනාපානෙ ගෙවෙනවා යෝගාවචර කිසි විදියට කලබල වෙන්නේ ආන එහෙම ඉන්නකොට සමහරවිට මේ ආනාපානෙ ගෙවෙන මට්ටමට ආලෝක සංඥා බලවත් වෙනවා ආනාපානෙ ගෙවෙන තරමට කයේ ප්‍රසාදය බලවත් වෙනවා ආනාපානෙ ගෙවෙන තරමට අර සිවුම් සද්දය මේකට කිට්ටු සද්දයක් සර්වඥයන් සඳහන් කරන චිපිල්ලිකා සද්දේ කියලා. නිකන් පහළ බව දනවන සද්දයක් තීව්‍ර වෙලා මේ කණින් ගිහලා මේ කණින් යනවා වගේ තේරෙන පටන් ගන්නවා. ඒක පුරාම නිකන් සම්භාහණය කරනවා වගේ තේරෙනවා. ආන් ඒ වෙලාවට ඊටාම මේ සුඛම ප්‍රමෝදය ඒ ආලෝක සංඥාව ආපුවාම චිත්තං විවට්ටති උපේක්ඛා සන්තහාති කියලා මේ தত্ত্বය විස්තර කරනවා මේ විසුද්ධි මාර්ගය. හිත අරමුණෙන් ගැලවිලා වැටෙනවා. කුඩල්ලා ලැබීලා ඇති වුණාට පස්සේ යා ටක් ගාලා වැටෙනවා. විෂ ගලක් නයි විෂ තුවාලෙක තිබ්බාම විෂ උරා ගත්තට පස්සේ ගල වැටෙනවා. ඒ වගේම මේ කාන්දංගොල එක වෙනව අඩුයි කොහොම හරි ඒ ශක්තියෙන් ඉතල වැටෙන්න පටන් ගන්නවා. මේ වැටෙන එක හිත දැන් මේ මෙතෙක් වෙලා මෙතන ගමනට උතුරුතරුව වගේ තියා හිටපු ආනාවානේ හොයන්නම බෑ. හැබැයි තමන්න තද විවේකයක් දැනෙන. තමන්න තද ලොකු පාළුවතියක් දැනෙන. පාළුව නැත්තම් ඉඩක්. එහෙම නැත්තම් හොඳට හුදේකලාව දැනෙනවා. ඒකට තේරෙන මේ තමයි උපේක්ෂාව කියන්නේ. මේක තමයි සැපත් නෑ මේක දුකත් නෑ මේක අදුක්කම සුඛ වේදනා උපේක්ෂාව කියලා. ඒක හරියට අම්මගේ ඩොක්ටර් ගිය පොඩි දරුවෙක් වාගේ තමන්ගේ පැලැස්සට ගිය හාවෙක් වාගේ මුවන් පැලැස්සට ගිය මුවා වගේ ගෙදර ගියා වගේ තමන්ට තේරෙනවා කිසි ප්‍රයත්නයක් කරන්න ඕන කමක් නැහැ හැම පැත්තෙම සාසනික සම්පatti කරගතියක් පේන්න තියෙනවා ඒ උපේක්ෂාවක් තියෙනවා ඉතින් මේක බොහොම චිත්තක්ෂණයකින් සිද්ධ වෙනවා ඒක පාරට අර වෙච්චි ආලෝකය තමන්ගේ ආරක්ෂක මොහොර දේවතාව වගේ පේනවා කහේ පහසුකම් වැටහෙනවා ඒ වගේම හුදකලා බව নানা ආකාරයෙන් වැටහෙනවා ඉතින් අසත්පුරුෂයාට මේක පහළ වුණා තනි වුණා මේ Taman රහෙන් අයින් කෙරුවා කිලෝගේ බයක් උපදවනවා. එහෙම නැත්නම් අසත්පුරුෂයාට තනි තනි කන්දෝසේනවා. සීලෙන් නැති කෙනාටත් වෙනවා. සද්ධාව නැති කෙනාටත් වෙනවා. මේ ධර්මයේ අදහන් නැති කෙනාටත් මේක එනකොට විචහාට නැගිටලා යනවා. ඇත්ත කරලා අර අර මේක පාලු ගතිය නැති කරන්න යනවා. මේක ඔක්කොම මාර ධර්ම. කෙලස්. ඒ නිසා බනහලා තියෙන යෝගාවචරය කරන්නේ මොකද්ද? ඉසල දවසන කොහොමවත් බය වෙනවා. කොහොමවත් අකුමුක් වෙනවා. නමුත් දෙක තුන හතර ඇසුරු කරුවට පස්සේ ආන දවසක ඒ தત્ත්වයේ තමයි ආනාපානයෙන් මම බලාපොරොත්තු වෙච්ච උත්කෘෂ්ඨ தત્ත්වයේ චිත්තං විවට්ඨති කියලා කියන්නේ ඒ ප්‍රකෘති ආශස් ප්‍රසාස දෙක හිතිනවා නැත්තම් තුනී වෙනවා පිරිමැදීම වායෝ පොට්ටප්ප ධාතුව පිරිමැදීම නැති වෙලා හිත නතර වෙනවා උපේක්ඛා සංඨාති කියලා කියන්නේ తත්‍ර මජ්ජත් උපේක්ඛාව තේරෙන පටන් අර ගන්නවා ප්‍රයත්න මොනවාක්වත් කරන්න ඕනේ හැම ප්‍රයත්නයකින්ම අර පෑදීතිය බොර වෙනවා අර ආකුල අනාකුල ප්‍රවාහය ආකුල වෙන්න ගන්න නිසා මට මොනවාක්වත් නොකර ඉන්න බැරිද නැත්නම් ප්‍රතික්‍රියා නොකර හිතීම එහෙම නැත්නම් හිත කරදර නොගැනීම එතකොට මේ යෝගාවචරය එන தത്വෙට පසුකාලීන ආචාර්යන් වහන්සේලා මේකට උපචාර සමාධිය කියන ගෙට ඇවිල්ලා නැහැ ගෙමිදුලට ආවා දැන් ගෙදර මිදුලට ගොඩ වුණා. දැන් ඉතින් දන්නවා මේ ගෙදර තමයි කියලා. හරි නොම්බරේ හරි දැන් ගෙදර මිදුලේ ඉන්නේ. තාම දන්නේ නැහැ. ගෙදර මිනිහා ඉන්නවත් දන්නේ නැහැ. මිදුලට ආවා. කියන්නේ ඇඩ්‍රස් එක හොයාගත්තා වගේ උපචාර සමාජයටපත් වෙනවා. මේ උපචාර සමාජයටපත් වෙච්ච වෙලාවේදී යෝගාචර පළවෙනි වතාවේදී නිවනක් වාගේ විශාල සාන්තියක් වගේ දැනෙන හැබැයි මේ සමාධිය අවස්ථාවක් පමණයි. මේිට ඉස්සර වෙලා පොඩි පොඩි ක්ෂණික ක්ෂණික වශයෙන් මේක තේරෙනවා. නමුත් දැන් ඒක එක දිගට චිත්තක්ෂණ රාශියක් ඉස්සලා එනවා තදාංග වාසය. ඊගාට වික්කම්බන වාසේ ටික වේලාවක් මේක පවතිනවා. ඒ පවතිනකොට ඒක බය කරලා ප්‍රතික්ෂේප කරුවොත් අකැප වෙනවා. මේක තමයි මං හෙව්වේ. මේක තමයි බුදුහාමුදුර අපිට දීපු දෙන්න හදපු මේ සමාහිතකම. මම මේකටයි මේ සිල් රැක්කේ. මම මේකට යනවා බය වෙන්න දෙයක් නැහැ. මේ තාත්තා ගෙදරට යනවා වගේ, අම්මා ගොඩකට යනවා වගේ යන්න පුරුදු වෙනකොට ඒක තුල මේ උපචාර සමාධි මට්ටමකටපත් වෙනවා. නමුත් තාම සබකෝල ගති තියෙනවා. තාම තියෙනවා හරිද වැරදිද දන්නේ කියලා. මේ මට්ටමේ තියෙද්දී ඒක හොඳට ඇසුරු කරලා ආශේවනි කියලා කියන්නේ ඒකයි. නිතර නිතර හමු වීමෙන් භාවිත කිරීම බොහෝ වෙලා ඉඳීමෙන් වේලාවකට මේ ආලෝකය ඇතුළට රින් ගන්නවා වාගේ එහෙම නැත්නම් ගෙට ගෙවැදුනා වාගේ ඒකට කියනවා බැස ගැනීම කියලා කියනවා නිමග්න වීම කියලා කියනවා අර්පණාව කියලා කියනවා මහත්ගත අර්පණාට හිත වැටෙනවා කොහොමද කියනවා නම් මේ ඉදිකට්ටක් හරි මේ හැට කට්ටක් හරි බලපතල කාන්දමකට ලංකර ලංකර ලංකන ගියා පස්සේ එක තැනකට ආවට පස්සේ කාන්දම් බලෙන් ටංගල ඇදලා ගන්නවා එතෙන්ට යනකන් තල්ලු කරන්න උපචාර සමාධියට යනකන් යෝගාවචර කළ යුත්තක් තියෙනවා ඒ කල යුත්ත නතර වෙලා උපේක්ෂාවට වැටෙනකොට ඒ එතන වැඩ කර කර ඉන්නකොට එකපාරට එයාගේ චුම්බක ක්ෂේත්‍රයට අහු වෙනවා. ඊට පස්සේ චුම්බක ක්ෂේත්‍රයට අහු වෙච්ච ගමන් ඒ කාන්දම් කෑල්ල ගිහිල්ලා යකඩ කෑල්ලයි කාන්දම් කෑල්ල එකතු වෙච්ච ගමන් යකඩ කෑල්ල කාන්දම් වෙනවා. යකඩ කෑල්ල කාන්දම් ගුණ මත වෙනවා. ඇලිලා තියෙන තාක්කල්. ආන්නේ වගේ හිත අර්පණාවකටපත් වීම සිදු වෙනවා. ඒක උපමාවකට කියනවා නම් මේ වගේ සීතල වේලාවක පිටියකට ඉරපායලා තියෙනවා. ඉතින් මෙතන සීතලේ හිමිදිරියේ ඉන්න කෙනෙක් අර ඉරපායන තැනට යනවා. පියවරක් පියවරක් පාසා ආලෝක ලපේට ලං වෙනවා. එක තැනකදී අපි ආලෝක ලපේට රිංගනවා. රිංගනවත් එක්කම කය ඒක ආලෝක වෙනවා. ඇඟ උණුසුම් වෙනවා. කෙලින්ම ඉර පේන්න පටන් ගන්නවා. ආන්නේ වගේ අර ඇසුරු කරන ආලෝකයට හිත බැස ගන්නකොට හිතේ නීවරණ ධර්ම ටික අයින් වෙනවා. ධානාංග පහළ වෙනවා. උපේක්ෂාව කියන ප්‍රයත්න සියල්ල අතහැරෙනවා. ආය කෙලෙස් වලට ඇතුළට ගන්න බැරි තත්යකට යෝගාචරපත් වීම අර්පණා මහත්යත අර්පණාව කියලා සඳහන් කරන උපචාරයට පස්සේපත් වෙන්නේ අර්පණාව. ඒ අර්පණාවටපත් වුණාට පස්සේ යෝගාචරය කාන්දරට අල්ලපු යකඩ කෑල්ල වගේ එහෙමම ඉබ්බ කට්ට ඇතුළට අඳු ටික ගත්තා වගේ එහෙමම අර ඇතිවිච්ච කලකට පස්සේ ඇතිවිච්ච මේ සාන්තියේ බුද්ධියක් ලබනවා. සමහර වෙලාවට මේ බුද්ධිය පැයක් දෙකක් වුණත් ඉන්නවා. සමහරවිට බොහොම සුළු වේලාවකින් ලොකු ස්පාසුකුත් එක්ක තද නිින්දකින් නැගිටපු කෙනෙකුට ලැබිච්ච විවේකයේ වගේ සුළු වේලාවකින් නැගිටින්න පුළුවන්. ඉතින් මේක නැවත නැවත වුණොත් තමයි මේ පාර හරි කියලා කියන්න පුළුවන්. එක සැරයක් වුණාට ගන්න දෙයක් නැහැ. එක සැරයක් වුණාට බයි පින තියෙන බව තේරෙනවා. බට නැවත කරොත් යන්න පුළුවන් බව තේරෙනවා. ඒක නතර වෙන එක නෙවෙයි වැඩි. මේක ආශේවනය කරන්න. මේක භාවිත කරන්න. මේක බහුලීගත කරනකොට අහගෙන පාරෙන් පාරව හන්දියෙන් හන්දිය අහගෙන ගිය ගමන දෙවෙනි සැරේ යනකොට එච්චරම අහන්න දෙයක් නැහැ නේ. එක පොලක් දෙකයි වරදින්නේ. තුන් හතර පස්වෙනි ආයෙත් සැරේ යනකොට මෙතෙන් වාහනේ ගත්තා අතට ගියා. පැටලෙන්නේ නැහැ. ඒතර බොහොම කෙලින් යන්න පුළුවන්. බොහොම ඉක්මනට යන්න. ආන්නේ විදිහට යන්න පටන් අරගත්තා පස්සේ එයින් අතර වෙන්න නරකයි. ඒක පුළුවන් තරම් ඇසුර භාවිතාව බහුලීගත කරනවා. ඒ බහුලීගත කිරීමට අපි කියන්නේ වශී කරනවා කියන්නේ. ඔක ලොකු ස්වාමීන් වහන්සේ වශිප්පත්තතාව කියලා පස්සේ ආචාර්යන වහන්සේලා දක්වලා තියෙනවා. වශී කරගන්නවා කියලා කියන්නේ කැමැති කැමැති වෙලාවට යන්න. කැමැති වුණාට කිව්වට ඒකට අවශ්‍ය අඩුම කඩම ටික ඕනේ. නමුත් අඩුම කඩම සකස් කරගන්න යන වෙලාව අඩු වෙලා දන්න තැනකට යන්න වගේ ආශේවනය කරන්න ඕනේ, භාවිත කරන්න ඕනේ, බහුලීගත කරන්න ඕනේ. මෙන්න මේ ටික කරන පරිේශනාකාරයට තමයි භාවනා මධ්‍යස්ථාන කියලා කියන්නේ. භාවනා මධ්‍යස්ථාන තියෙන සේරම ටික අන්න ඒ පරිේශණය කරන අයට අවශ්‍ය පහසුකම් දීලා. යෝගාචරය කරලා කරලා කරලා කරලා කොච්චර පුරුදු කරනවද කියනවනම් ඒ ධානාංග පහක් මත වෙනවා විතක්ක ਵਿਚාර පීච සුඛ ඒකග්ගතා කියලා. නීවරණ පහක් මේ සඳහා දුරු වෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියලා මේවා එක එකක් Tamanට හැකියතාක් පිරිසිදු වෙනකම් දැනගන්නකම් යෝගාවචරයට වශීතා පුරුදු කරන්න. ඒ වශීතා පුරුදු කිරීම අතින් මම දැක්කේ අපි ලොකු ස්වාමීන් වහන්සේත් ඔය පාවොක්සයිඩ්ස් දෙන්න කියන දෙන බොහෝම ගරු කරා ධානයකට ලබන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකට කැමැති වෙලාවට යන්න මේ පළවෙනි ධානයද දෙවෙනි ධානයද මේක විතක්කද ਵਿਚාරද කියලා තමන්ගේ ශක්ති ප්‍රමාණය හරියට කැඳේ ගල බීරුවා වගේ දැනගන්න පුළුවන් වෙන්න ඕන. ඒක හරියට උපමා කියනවා නම් අනුරාධපුර පැත්තේ මිරිස් වන්න ගොයියා මිරිස් ටික ඔක්කොම කඩලා තොගේට විකුණන්න පුළුවන්. නැත්නම් කඩලා ගෙදර ගෙනල්ලා නම්බර 1 මෙහෙමයි. කිසිම කරලකටවත් මුකුත් වෙලා නැහැ. ඒක නම්බර 1 කියලා වෙන් කරනවා. දෙක කරල පිටින් තියෙන කොණක් රඹ පාට වෙලා තියෙනවා. කොණක් කැඩිලා තියෙනවා. ඒක නම්බර 2ට දානවා. ඉතින් කැඩිච්ච කැලේ ටික ඔක්කොම නම්බර 3ට දානවා. දාලා වික්කොත් අයිට් වැඩි ගණන් ගන්නවා. මිරි කඩුවට වැව්වට මිරි තෝරන්න දන්නේ නැහැ. මිරි තෝරන්න දන්නවනම් ගොයියා හරියට වෙළඳ පොලේ අධික මිල තියෙන වෙලාවදී නම්බර 1 දෙන්නේ මගුල් ගෙවල් වලට, තරුපයි හොටාල වලට, හොටාල වලට, මහරජා වලට, රජවරුන්ට විකුණනවා. ඕනේ ගානකට දෙන්න පුළුවන්. නම්බර 2 ඔය සාමාන්‍ය දක්ෂ මේ පොසත් මිනිසු ගන්නවා. නම්බර 3 තමයි තම්බි කඩේ තියෙන්නේ. ඒක තමයි ඕ හෙට්ටු කර කර ගන්න තියෙන්නේ. ඒක ඉතින් ගොයියා විසිකරුව ප්‍රශ්න නැති දෙයක්. තෝරන්න දන්නේ නැත්නම් ඒ ගොයියා දැන් උඟාක් කලාට වෙන්නේ මිනිස්සු ඕක තොගේට විකුණනවා. දෙවිතර මුස්ලිම් මිනිස්සු ගෙදර ගිහිල්ලා ගෙදර ඉන්න ගෑණි කරන්නව තෝරනවා. තෝරලා අර ගොයියාගේ මගුල් ගෙදෙට්ට ඌටම විකුණනවා. ඌම විකුණන මිරිස් අර වගේ තුඹුනේ. අනේ තම්බියයි අපිට හොඳ මිරිස් ඕනයි කියලා කිව්වට පස්සේ හරි අමාරුයි මේ කාලේ ගන්න හොඳ හොඳ කියලා තුඹුනේට විකුණනවා. ඒ වගේ තමයි ධානාංග වැඩුවට ඒ ධානාංග මේකයි මේකයි කියලා තෝරගන්න තක්තා අපිම අපේ වස්තුව වටිනාකම දන්නේ මෙන්න මේ වශීතාවේ නැති නිසා අද ලංකාවේ ඉන්නවා පළවෙනි ධානය කියලා කියන්නේ නාය මට්ටම දෙවෙනි ධානය කියලා කියන්නේ අස් මට්ටම තුන්වෙනි ධානය කියලා කියන්නේ නලල මට්ටම හතරවෙනි ධානය කියන්නේ මුදුන මට්ටම කියනවා ගිහිල්ලා විනාඩි 10න් අරන් දෙනවා ඉතින් මේ කට්ටිය මේක අරගෙන ටක් ගාලා ගෙදර ඇවිල්ලා දවස් 3-4ක් ගියාට පස්සේ එකක් නැහැ, දෙකක් නැහැ, තුනක් නැහැ, හතරක් නැහැ, ඉතින් දුව ඇවිදිනවා. මට ඇත්තටම හම්බුණාද නැද්ද කියන්නේ. ඉතින් මොන යකාටද පුළුවන් මේක කියන්නේ. අයියෝ දීපතන් කියම අම්මෝ එතන දාස් ගණන් ඉන්නවා. එහෙම කතා කරන්න වෙලාවක් නැහැ. ස්වාමීන් වහන්සේ අනේ ස්වාමීන් වහන්සේ සුද්ධ කරලා දෙන්න බැද්ද කියලා. ඇත්තටම අසරණයි මේ මිනිස්යාට උදව් කළ යුතුයි. නමුත් දෙයක් හම්බුණාට මදි. ඒ හම්බෙච්ච දෙයට ගරු කරන්න නම් ධාතුවක් හම්බුනාම ධාතුන් වහන්සේ නමක් වැසිකිලි තියන්න එපා. ඒකට සුදුසු කරඬුවක් අරගෙන උඩ තැනක තියලකට වන්දනා කරන නැත්නම් අපි කියනවා ධාතුන් වහන්සේලා අන්තරස්ථාන වෙනවා කියලා. අන්තරස්ථාන වෙන එක නෙවෙයි වෙන්නේ. වෙන මොකක් හරි වෙනවා ඇති. නමුත් කියනවා නුසුසු තැනක තියුවොත් අන්තරස්ථාන වෙනවා කියලා. ඒ වගේ මේ ධ්‍යාන කරනවා නම් වැසිකිලි වල කරන්න මේක ගඳ කිලියම කෙරෙනවා. නැත්නම් භාවනා මධ්‍යස්ථානෙක ඉන්න ඕනේ. නැත්නම් ඒක සඳහා සැදී පැහැදී කටයුතු කරන්න ඕනේ. අද වෙලා තියෙන්නේ උපයන්න දන්නේ ටිකවත් නෙවෙයි සෑහෙන පිටසක් උපයන්න දන්නව ඇති ආරක්ෂාව දන්නේ. ආරක්ෂාව දන්නේ නැත්නම් ඒක තමන් උපේ වස්තුවට කරන නිග්‍රහයක්. අද දෙවෙනි પરම්පරාව ඔයගොල්ලෝ තනි කරවග කියන්න ඕන නාකිතික තේරම. අද ඇදෙන එක දරුවෙකුට සල්ලි කවටනකමක් තේරෙන්නේ නැහැ. වස්තු අරගෙන විනාශ කරන හැටි ඕගොල්ලන්ට පපුවේ වතුර ගන්න සිද්ධ වෙනවා. අපි පුංචි කාලේ ඉතුරු කරපු හැටි අපි පුංචි කාලේ අර පිටමැස්සෙන් කතා කරපු හැටි කතා කරොත් ගලව ගහනවා අපිට. ඒ මොකද ඔය ගොල්ලොම උණ්ඩ තන නොතන කණ්ඩ බොණ්ඩ දීලා මේකේ වටිනාකම තීරුම් කරලා දීලා නැහැ. උමුත් කවදාද ගිය දවසට අම්මට අපට සාප කරනවා. නිසා හම්බ කරලා බෑ. අපේ අපච්චි ඉන්නකම් කිව්වේ හම්බ කරන එක නෙවෙයි මැනිකේ අමාරු වියදම් කරන එක. වියදම් කරනකොට සතියේට ගණන් කරලා ඒක වියදම් කරනවා නම් එවන චක්කුම්මහිකමක් නෙවෙයි. සල්ලියට කරු කරනවා. මහන්සිලා හම්බ කරනදී විලං කරන තැන පරිසම් වෙනවා. ඒ වගේ ධානාංග හම්බ කරාට ඒක හරියට තෝරලා බලලා ගන්න බැරි නම් එහෙනම් ඒ මනසට දෙනවට වැඩිය හොඳ නොදෙන එක. අනිත් එකේ මනසට ඒක මේ මේ වතුරට දැල්පියා වුණා වගේ. හැම තැනම කපා ගන්න. මේ සියුම් උපකරණ. ඒ නිසා මේ වශීතා පහක් වෘදු කරනවා. පාවොක් සයිඩ් නැවත නැවතත් කියනවා මේ වශීතා කරන්න කරන්න ඔබේ සමාධියට කෙනෙහිනවා. සමාධිය නැති වෙලා යනවා. ඒ නිසා සමාධි උගාවක් වඩලා ආයතන ටිකක් වශී කරපන්. ආයතන සමාධිය වඩලා ආය ටිකක් වශී කරපන්. මොකද වශී කිරීම කෙනහිල්ලක්. වශී කිරීමක් කැළඹිල්ලක්. නමුත් වෙන කරන්න දෙයක් නෑ. අර සමාධිය නිකන් බාල්දියක් හදලා බාල්දිය ගැලනයිස් කරනවා කියලා එකක් කරනවනේ. ඊට පස්සේ ඒක මලකට කන්නේ නෑ. ගැලනයිස් කරන්න නැතුව හදිසි කරලා වික්කට මලකට කනවා. ගැලනයිස් කරන්න ගියාම බාල්දිය හැදුවට වැඩිය කරා. හැබැයි වැලනයිස් කරලා ගත්තට පස්සේ බොහෝ කාලයක් අල්ලනවා. ඒක රේන්ෆෝස් කරන්න, ගැලනයිස් කරන්න උගා කල්යන. ඒ කියන්නේ අද ඉන්න කට්ටියට ඒක කරන්න වෙලා නෑ. අදින්න කට්ටිය කියන්නේ ගියා නිතරන්නේ මම කියනවා අද පැවිද්දන්ටත් වෙලා නැහැ. පැවිද්දොත් මේ ලනුව කනවා මෙච්චර ගැඹුරු ධර්ම අරගෙන නරක තැන තියෙනවා. කවදාවත් වගතුවක් නැහැ. අන්තික සාසනික වශයෙන් වැරදි ආදර්ශයක් වෙනවා. එනිසා ඒ නිසා අර සමාධිය ඇති කරගත්ත කෙනා ඊට වැඩිය තලසුණා වෙන්න ඕනේ. ඒ සමාධිය භාවික බහුලීගත කරා. ඉතින් මට මේට වැඩිය අද වෙලා ගන්න හම්බ වෙන්නේ අපි වින් කරගත්ත වෙලාව સમાප්තයි. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා අනිත් දවසේ මේ විදිහට තනවා වඩාගත්ත මේ සමාධියක් ප්‍රථම ධානයේ ද්විතිය ධානයේ තෘතිය ධාන වශයෙන් කොහොමද වශී પ્રાપ્ત කරන්නේ ඊට පස්සේ වශී પ્રાપ્ત කරගෙන ඒ දක්ෂතන් හරහා සමාහිතෝ බික්කවේ යථා භූතං ඥානති පස්සති කියන විදිහට ඒ ඇති කරගත්ත සමාධිය හරහා ඇත්ත ඇති හැටියෙන් දැකීමේ විපස්සනාවට අපි කොහොමද යන්නේ කියලා ඒක අතර මේ චුල්ලපේදල සූත්‍රයේ එච්චරම යොමු කරන ප්‍රශ්න නෙවෙයි. නමුත් යෝග ජීවිතයට ඒක වැදගත් නිසා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පොරොන්දුවත් එක්ක අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නැතර කරනවා. සියලු දෙනාට මේ අසු ධර්ම වලින් තමන්ගේ අත්දැකීමෙන් සැකහැර කරගෙන මේ ඉදිරියට යන ගමන අන්‍ය වීත නොවි අසම්මෝසතාවයටපත් නොවි ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය බලය පිණිස වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැවත කරනවා.